හොඳයි තෙරුවන් සරණයි සියලු දෙනාට. දැන් දවසේ අපි සාකච්ඡා ආරම්භ කරමු. මම හිතන්නේ දැන් දවස් 3ක් භාවනාව කරලා තිනවනේ මේ වෙනකොට. අද තුන්වෙනි දවස අවසාන වෙන්නේ. ඉතින් මේ පාර දවස් 10ක් තමයි භාවනාව තියෙන්නේ. සාමාන්‍ය අපි දවස් 9 14 ඔය වගේ යන මේ පාර දවස් 10ක් භාවනාව තියෙනවා. ඉතින් දවස් 3ක් භාවනා කරා කියන්නේ මම හිතන්නේ සාමාන්‍ය අර මූලික අවස්ථාව කියන එක පසු කරන වගේ අවස්ථාවක් ඉතින් දවස් 3ක් කියන්නේ සාමාන්‍යයෙන් එතකොට මුල් දවස් දෙක ඇරුණට පස්සේ තුන්වෙනි දවස පහුවෙද්දී සාමාන්‍ය ඉතින් අර කීප පිරිසකට යම් යම් අත්දැකීමුත් ඇති ඉතින් භාවනාව සම්බන්ධ භාවනාවට ඉතින් කලින් ඉඳන් ආපු පිරිසුත් ඉන්නවා අලුත් පිරිසුත් ඉන්නවා. ඉතින් අපි පළවෙනි දවසේ සාකච්ඡාවක් විදිහට කරා අර මූලික ධර්ම දේශනාවක් එහෙමත් නැත්නම් අපි භාවනා කරන්න මොකද්ද දැනගෙන ඉන්න ඕනි කියන කාරණා ටික සාකච්ඡා කරානේ. ඊට පස්සේ භාවනාවේදී ඉතින් මොකක්ද අරමුණ වෙන්න ඕනේ මොකක්ද කරන්න ඕනේ කියන එක යම් පවණකට සාකච්ඡා කරා. ඉතින් මේ සාකච්ඡා වලින් ඇත්තට අර එදා මතක් කරා වගේ බලාපොරොත්තු වෙන්නේ මේ දහම් ඥානය දියුණු කරගත්තාම එහෙමත් නැත්නම් අපිට තියෙන අර මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් දහම් ගැටලු තියෙනවා නම් ඒවා විසඳ ගන්න එක. ඒවා විසඳ ගත්තාම තමයි භාවනාවක් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. මොකද නැත්තම් සමහර තැන්වල අපිට ගැටලු මොනා හරි මතුවෙච්ච ඒවා තියෙනවා නම් ඒකත් එක්ක හිත අර ඒ ගැටලුව විසඳ ගන්න බැරුව යම් අවස්ථාවකට අර හිර වෙච්ච ස්වභාවයකටපත් වුණාට පස්සේ ඉතින් භාවනාවක් වැඩෙන්නේ නැහැ ඉතින්. අර හිතේ කයේ ඉතින් දෙකේම සැහැල්ලු ස්වභාවයක් තියෙනවනේ භාවනාව කරගෙන යන්න. ඒක නිසා තමයි ඉතින් මේ වගේ හය අමාත්‍ය වුණාට පස්සේ ඉතින් හත අමාරි ඉඳන් අට අමාර නවය විතර වෙනකම් සාකච්ඡාවක් කෙරෙන්නේ. ඊට අමතරව අර විවේක කාලවලදී ඉතින් Tamanට මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඇවිල්ලා ධම්ම ගෲප් එකේ ඉන්න අයත් එක්ක කතා බහ කරලා ඒ ටික මේ විසඳ ගන්න අවශ්‍යයි වගේ වෙන විසඳ ගන්න ඕන එහෙම ප්‍රශ්න තියෙනවා නම්. ඉතින් අද දවසේ බලාපොරොත්තු වෙන අර මුලින් සාකච්ඡාව කරපු ටිකට අමතරව ඊළඟට භාවනාව කරගෙන යද්දී දැන් අපි වැඩපිළිවෙලක් කරනවානේ කර්මස්ථාන සජ්ජායනා කරනවා. ඉතින් සමහර අය කීපයක් සමහර අවස්ථාවල ඇවිල්ලා මේ ප්‍රශ්න කරපු අවස්ථා තිබුණා. අලුතෙන් සම්බන්ධ වෙන කීප දෙනෙකුත් ඉතින් ඒකෙන් කොහොමද වැඩෙන්නේ මොකද්ද වෙන්නේ කියන කාරණාව ඒ කියන්නේ මේකේ තාක්ෂණික පැත්ත එහෙමත් නැත්නම් මේක කොහොමද සිද්ධ වෙන්නේ කියන එක පොඩ්ඩක් මේ පැහැදිලි කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඇත්තටම අපි කරන් යන්නේ කර්මස්ථාන වඩන එකනේ. ඒතකොට කර්මස්ථාන වඩද්දී ඒකෙන් කොහොමද මේ නිවනට ලං වෙන්නේ? එහෙම නැත්නම් කෙලෙස් ප්‍රහාණය වෙන්නේ? ඔන්න ඔය කියන එක අපි පොඩ්ඩක් මේ පැහැදිලි කරගන්න ඕනේ. ඊට පස්සේ අපි පොඩි වෙලාවක් කරන් ඒ ටික පැහැදිලි කරගමු. භාවනාව කොහොමද මේ කරන්න කියන එක සාරාංශයක් වශයෙන් මහා විස්තර ඇතුව නෙමෙයි. මොකද ගොඩක් අය හැම කෙනෙක්ම වගේ මේ අහලා තියෙන නිසා ඊට පස්සේ මොනවා හරි ඒ සම්බන්ධ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. ඉතින් මෙතනදී තේරුම් ගන්න ඕනේ දැන් අර බණ දහම් ටික අහලා අපි දැනගන්න ධර්ම න්‍යායක් තියෙනවනේ. එහෙම නැත්නම් ධර්මතාවයක්. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අහලා දැනගන්නවනේ. මොකද්ද චතුරාර්ය සත්‍ය කියන්නේ? දැන් පද හතරකින් ඉතින් කියන අනේ දුක දුකට හේතුව ඊළඟට දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කියලා. ඉතින් මේක පද හතරකින් විතරක් නෙමෙයි ඉතින් Tamanට අවබෝධයක් තියෙන්න ඕනේ. අවබෝධ වෙලා තියෙන්න ඕනේ. ඉතින් චතුරාර්ය සත්‍ය මේ දුක්ඛේ දුක කියන එක මේ කයට රිදෙන එකක් නෙමෙයි නේ. දුක්ඛේ ඥානං කියලානේ කියන්නේ නේ. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං කියලා අපි කියනවානේ. වන්දනා කරලා ඉතින් එහෙම වුණ තරම්. ඉතින් මේක අර සමහර අවස්ථාවල අපිට දැන් මේකේ වෙනස තේරෙන්නේ නැතුව යනවා. ඉතින් ඇත්තටම දුක් වේදනා කියන එක අපිට කොහොමවත් ප්‍රත්‍යක්ෂයි නේ. ඒක 아무තෙන් කවුරුත් ඇවිල්ලා මේ දුකයි දුකයි කියන්න අවශ්‍යතාවයක් නැහැ නේ. දැන් මේ කය රිදෙන ඒවා, ලෙඩ වෙන ඒවා. ඉතින් ඒ වගේ මොන මොනා හරි ඉතින් මේ කයට දැනෙන දුක් වේදනා ටික ඉතින් අපිට ප්‍රත්‍යක්ෂයිනේ නේ. අපිට තේරෙන දේවල් නැති දේවල් නෙමෙයි. ඉතින් ඊට එහා ගිය එකක් තමයි මේ දුක්ඛේ ඥානං කියන මේ දුක්ඛාරය සත්‍යේ තියෙන්නේ නේ. ඒ කියන්නේ මේ යමෙක් එමත් නැත්නම් අන් කෙනෙක්. අන් කෙනෙක් කියන්නේ මේ ආර්ය ශාසනයෙන් බැහැර කෙනෙක්. ආර්ය ශාසනය කියන්නේ කවුද? ආර්ය ශාසනය කියන්නේ මගපල්ලාබින්නේ ආර්ය පුද්ගලයෝ අට දෙනා. ඉතින් එතනින් බැහැර කෙනෙක්. ඒගොල්ලොන්ට කියනවා අන්න එහෙමත් නැත්නම් පරයෝ කියලත් හඳුන්වනවා. ඒ කියන්නේ පරයෙක් කියන්නේ වෙනත් කෙනෙක් කියන එකනේ. ඉතින් එහෙමත් හඳුන්වනවා. ඉතින් එහෙම යම් පරයෙක් මේ සුඛයි කියන එක ආර්ය දුකයි කියලා දකිනවා කියනවා. පැහැදිලිද? එතකොට එහෙම වෙන්නේ කොහොමද? අන්න යමක් සැපයි කියලා දකිනවා මොන මානසිකත්වයෙන්ද? මේ ආස්වාද දෘෂ්ටියෙන් යුතුව. ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පරිහරණය කරගෙන යන වැඩපිළිවෙල මහා සැපක් විදියට දකිනවා සාමාන්‍යයෙන් කෙනෙක් නේ. ඇයි ඒකෙන් ආස්වාදයක් විඳින්න බුණා ඒක තමයි හොඳ ඒක වටින එක හරිම සැපේක කියලා දකිනවා. ඉතින් මෙන්න මේක දැක්කහම ප්‍රඥාවෙන් යුතුය. ඒ කියන්නේ මොකද්ද? මේ ප්‍රකෘති ඥාණයෙන්. ඇත්ත ඇති සැටියෙන් දැක්කහම. මොකද්ද ඇත්ත ඇති සැටියෙන් කියන්නේ? අපි පෙරේදා දවසේ කතා කරා වගේ මේ ආස්වාද විඳගෙන යන වැඩපිළිවෙල කවදාවත් කැමැති ඉෂ්ට කරන එකක් නෙමෙයි. ඇයි මේ බාහිර හය පොලෙන් කොච්චර බලාපොරොත්තු වුණත් බාහිර හයේ තියෙන එකක් නෙමෙයි. එහෙමනම් මේ අභ්‍යන්තර හය පොල වෙච්ච ඇස කරනාසේ දිව ශරීරේ මන කවදාවත් පිනවල ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. මොකද බාහිර හය පරිහරණය කරලා තමයි පිනවන්න තියෙන ක්‍රමේ තියෙන්නේ. හැබැයි බාහිර හයේ ආස්වාද නැති නිසා මේ හය පිනවන්න හම්බෙන්නේ නැහැ. ඉතින් එහෙනම් මේක පිනවන්න හම්බෙන්නේ නැත්නම් ඒක දුකක් නේ. ඒක අපේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ. දැන් ප්‍රධාන කැමැත්ත තමයි ආස්වාද විඳින එක. හැබැයි ආස්වාද කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ. එහෙනම් ඒක දුකක්. අන්න එතන දුකයි කියන්නේ මේ රිදෙනාර්ථකෙන් වේදනාර්ථකෙන් නෙමෙයි ඒක ප්‍රඥාවෙන් අපි තේරුම් ගන්න කතාවක්. ඉතින් ඔන්න ඔය කතාව සම්පූර්ණ වශයෙන්ම තියෙනවා බාලසිකෝපම සූත්‍රයේ අර මාළුබාන උදාහරණයක් අරගෙන බොහොම ලස්සනට පැහැදිලි කරලා දිනවා. ඒකෙන් අපිට මේ කියපු කතාව එහෙම නැත්නම් මේ සැප කොහොමද දුකක් වෙන්නේ කියන එක හරියටම දැනගන්න පුළුවන් හොඳ උදාහරණයක් තමයි බාලසිකෝපම සූත්‍රයේ තියෙන්නේ. ඉතින් ගොඩක් අය අහලත් ඇති. දැන් අර බිලී වැද්දෙක් මාළු බාණ්ඩ යනවනේ. දැන් මෙයා මාළු බාන්න ගිහිල්ලා ඉවරලා දැන් මාළු බාන්න හිතාගෙන දැන් කොක්කක් ඕනේනේ. කටුවක් ඕනේනේ මාළු බාන්න. බිලි කොක්ක ඕනේ. ඊට පස්සේ බිලි කොක්කට යමක් ගහන්නත් ඕනේ. ඊළඟට මේ බිලි කොක්ක නූලක බැඳලා ඉවරලා ඒකට අර බිලි පිත්ත බැඳලා ওই විදියට මාළු බානවා. ඉතින් මේ ගන්න මාළු ටික අල්ල ගන්න මාළු ටික අරගෙන යන්න මල්ලකුත් අරගෙන යන්නේ. ඊළඟට දැන් ටිකක් අර ටිකක් 50 ඊයේ මාළුවෙක් එහෙම නැත්නම් ටිකක් ලොකු මාළුවෙක් අහුනොත් එහෙම දැන් මූ දඟලනවා ආයෙ පයින්නවා. ඉතින් මේක වලක්ව ගන්න එහෙම නැත්නම් මේක නැති කරන්න හිතාගෙන ඉතින් පොල්ලකුත් අරන් යනවා. මේ වගේ මාළුවෙක් අහුනොත් අර පොල්ලෙන් ගහලා මරා ගන්නවා. මරලා ඉවරලා ඉතින් මල්ලේ දාගෙන ගෙනියනවා. දැන් උතන බැලුවාම දැන් මෙයාට බිලී බාණ්ඩ කාරණා හයක් ඕන වෙනවා. ඒ කියන්නේ ಜಾති හයක් ඕනේ. ඇම ඕනේ, ඊට පස්සේ කටු ඕනේ, නූල ඕනේ, පිත්ත ඕනේ, පොල් ඕනේ, මල් ඕනේ. ඉතින් මේ ටික අරගෙන ගිහිල්ලා දැන් මෙයා මාළු බාන වැඩේ කරනවා. දැන් අපි මෙතන බැලුවාම දැන් ඇමෙන් මාළුවාට දෙන වේදනාව මොකද්ද? සැප වේදනාවන්නේ දෙන්නේ. දැන් ඇමෙන් මාළුවාට සැප වේදනාවක් දෙන්නේ. ඒ මොකක් හරි රස ආහාරයන්නේ නේ. දැන් ගොඩක් වෙලාට ඇමක් විදියට භාවිතා කරන්නේ ඉතින් මාළු කන්න කැමති ගන්නේ. ඒ මාළු జాතියේ ඉතින් විශේෂ වෙච්ච ඒවා තියෙනවා. එහෙම නැත්නම් ඒ පරිසරයේ නැති දෙයක් තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. මොකද එතකොට විශේෂයෙන් කන්න යොමු වෙන්නේ නේ. ඊළඟට ඉතින් ඒව අහලා මාළු බාන්න එහෙම පුරුදු වෙන්න එපා. <laughs> කාරණා ඉතින් කිව්වේ. ඊළඟට මොකද කරන්නේ? දැන් ඒ හැම දෙන්නේ සැපක් ඊළඟට හැම අමුණලා තිනවා කොක්කකනේ. එතකොට මේ කොක්කෙන් මාළුවට ගෙනෙන්න දෙන වේදනාව මොකද්ද? දුක් වේදනාවක් ගෙනෙලා දෙනවානේ. ඒයි කොක්ක හැමනොනහම දුක් වේදනාවක් දැනෙන්නේ. ඊළඟට ඒ කොක්ක ගැට ගහලා තිනවා නූලකනේ. දැන් නූලෙන් ගත්තොත් එහෙම සැපත් දුක ඇති කියලා දැන් නූලෙන් එයාට මේ කෙලින්ම දෙන්නේ නැති වුණාට නූල උපකාර වෙනවා මොකක් දෙන්නද දුකක් දෙන්න. ඒ කටුව එහෙම අමුණලා තියෙනවානේ. මේක පාවිච්චි කරන්නේ මාළුවා බිලිබා ගන්නනේ. එතකොට මේ නූලෙන් උපකාරයක් වෙනවා මෙයාට දුකක් දෙන්න. ඊළඟට නූල බැඳලා තියෙන පිත්තෙනුත් උපකාරයක් වෙනවා දුකක් දෙන්න. දැන් පොල්ලෙන් ගත්තොත් කෙලින්ම සම්බන්ධයක් තියෙනවා දුකක් දෙන්නම තමයි. මොකද පොල්ලෙන් ගහලා මරා ගන්නවනේ. එතකොට පොල්ලෙන් ඒ විදිහේ දුකක් දෙනවා. ඊළඟට මල්ලෙන් ගත්තොත් එහෙම ඒකත් දුකක් දෙන්න තමයි සම්බන්ධ වෙන්නේ. මොකද මේ අල්ලන මාළු ටික දාගෙන යන්න තමයි මල්ල භාවිතා කරන්නේ. දැන් අපි බැලුවාම වේදනාව පැත්තෙන් කතා කරගෙන යද්දී ඇමෙන් මාළුවට දුන්නා සැප වේදනාවක්. ඊට පස්සේ අර පොල්ල මල්ල පිත්ත නූල කටුව කියන ඒ පහෙන් දුන්න මාළුවට දුක් වේදනාවක්. පැහැදිලිනේ? ඉතින් ඔන්න ඔහොම තියෙද්දි දැන් ඔය හැම මාළුවා කෑවට පස්සේ මොකද්ද වෙන්නේ? අර කොක්කෑමිනිලා අර මරණය හෝ මරණය සමාන දුකකට එයාට පත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ හැම කන්නේ මාළුවගේ නොදන්නාකම නිසානේ. දැන් මාළුවා දන්නේ නැහැනේ මෙහෙම කොක්කක් ගහලා ඉවරලා මෙහෙම නූලක් අමුණලා මේ විදිහට තියනවා කියලා දන්නේ නැහැ මාළුවා. ඉතින් දන්නේ නැති නිසා මොකද කරන්නේ හැම කනවා. ඉතින් හැම කෑවට පස්සේ ඒ වගේ තත්යකට එයාට මොකක් වෙනවද? මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නේ? එතකොට මාළුවාගේ වැරද්දක් නෙමෙයි ඉතින් හැම කණ එක හැබැයි යාගේ නොදන්නාකමක් තියෙනවා. හැබැයි නොදන්නාකමට හම්බෙන දඬුවම මොකද්ද? දැන් එයා දන්නේ කියලා මේ බේරෙන්නේ නැහැ නේ. නොදන්නා කමට තියෙන දඬුවම මොකද්ද? අර මරණය හෝ මරණය සමාන දුකකටපත් වෙනවා. ඉතින් ඕක සාමාන්‍යයෙන් මේ ලෝක ධර්මතාවය වගේම අපේ ඉතින් සම්මතය හදාගන්න දේවල් වල ඕක එහෙම ක්‍රියාත්මක වෙනවනේ නේ. ඉතින් අපි මොකක් හරි මේ දැන් පවතින නීතියට අනුව වැරද්දක් කළා අපි ඒක දන්නේ නැහැ කිව්වොත් එහෙම නීතිය. ඒකත් වරදක්. නීතිය නොදැන සිටීම වරදක්. ඉතින් ඒකත් වරදක්. අන්න ඒ වගේ දැන් මෙන්න මේ නොදන්නාකම නිසා ඉතින් එයා දුකකට කරදරයකට පත් වෙනවා. ඊළඟට අපි හිතමු දැන් මේ මාළුවා හරි දැන් වෙනත් මාළුවෙක් හරි දැන් මේ කතාව දැනගන්නවා. ඒ කියන්නේ තව කෙනෙක් කියලා හරි මොකක් හරි ක්‍රමයකට දැන් මේ කතාව සහසුද්දෙන් දැනගන්නවා. කොහොමද දැනගන්නේ? මෙන්න මෙහෙම ඇමක් ගහලා තමයි තියෙන්නේ. මේකට ඇතුලෙන් තියෙනවා කොක්කක්. කොක්ක ඇමිනිලා නූලක් තියෙනවා මෙන්න මෙහෙම අරගෙන ඉවරලා මෙහෙම මරලා අරගෙන යනවා. එහෙනම් මෙන්න මේ ඇම කායවොත් එහෙම මෙන්න මේකට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා කියලා කවුරු හරි කියලා දෙනවා. දැන් මෙන්න මෙහෙම දැනගත්තු මාළුවෙක් ඉන්නවා. දැන් මේ මාළුවාගෙන් අපි ඇහුවොත් එහෙම හැම පෙන්නලා මේ හැමෙන් ඔයාට දෙන්නේ දුකක්ද සැපක්ද කියලා. මේ මාළුවා මොන උත්තරයක් දෙයිද? දුකක් දෙන්නේ කියලා කියනවනේ. එතකොට මේ මාළුවා දුකක් දෙනවා කියලා උත්තරේ දෙන්නේ වේදනාව පැත්තෙන් හිතලා නෙමෙයිනේ. දැන් හැම කෑවහම වේදනාව දැනෙන්නේ සැප වේදනාවක්. ඒයි රස ආහාරයන්නේ. හැබැයි අරයා ඒ ඇමෙන් දුකක් දෙනවා කියලා කියන්නේ මොකෙන්ද එහෙනම්? ප්‍රඥාව මූලික කරගෙනනේ අන්න ප්‍රඥා චෛතසිකේ මූලික කරගෙන. ඒ කියන්නේ මේ ප්‍රകൃතිය දැකලා එහෙමත් නැත්නම් ඇත්ත දැකලා තමයි එයා උත්තරේ දෙන්නේ. මොකද්ද ඇත්ත? මේක කෑවොත් එහෙම මෙන්න මෙහෙම කටුව කැමිනිලා අර නූලෙන් ඇදලා ගන්නවා. මෙන්න මේ වගේ තත්යකට යාට පත් වෙන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? අන්න ඒක දැකලා ඉවරලා එයා කියනවා මේක සැපයි නෙමෙයි මේක දුකයි. අන්න සැපේ දුක දැක්කා. ඊට පස්සේ මේක මන්න අපිට උපමා කරලා පෙන්නනවා ඊළඟට ඒ මාළුවට තියෙන එකමයි. හැබැයි අපිට තියෙනවා කියනවා මොකද්ද? ඇමවල් 6ක්. මොකද්ද ඇමවල් 6? මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන පොට්ටබ්බ, මනවඩන ධම්ම. මෙන්න මේ ඇමවල් 6ක් තියෙනවා. ඉතින් මෙන්න මේ ඇමවල් 6ට අපිට තියෙනවා කටවල් 6ක්. ඒ කියන්නේ ద్వාර 6ක් තියෙනවා නේ. මොනවාද? චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, ජීවහද්්වාර, කායද්්වාර, මනෝද්්වාර කියලා. ඉතින් මෙන්න මේ 6න් හැම කෑවොත් හැම කනවා කියන්නේ මොකද්ද? මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අරමුණු විදිහට එන ඒවා. ඒ මට්ටමේ තියාගන්නේ නැතුව. මොකද්ද කරන්නේ? දැන් අර මාළු හැම දකිනවා අර ප්‍රඥාවෙන් දැකපු මාළුව මේ හැම කණ්ඩ යන්නේ නැහනේ නේ. හැබැයි යා හැම දකිනවද නැද්ද? හැම දකිනවා ඉතින් හැම දකිනවා හැම හඳුනා ගන්නවා හැම කණ්ඩ යන්නේ නැහැ. එතකොට හැම කාපු නැති නිසා මොකද්ද වෙන්නේ? එයාට අර වගේ දුකකටපත් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් හැම තිබ්බට ඒක කෑවොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. එහෙනම් මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම මනවඩන ඒවා තියෙනවා. හැබැයි තිබුණාට ප්‍රශ්නයක් නැහැ. මොකක් කරොත්ද ප්‍රශ්නේ වෙන්නේ? ඒ දේවල් ටික කෑවොත්. මොකද්ද මේ කනවා කියන්නේ? දැන් කනවා කියන්නේ මොකද්ද කියලා ඉතින් කජ්ජනීය සූත්‍රේ තියෙනවා. ඉතින් කනවා කියන්නේ මේවා අபிසංකාර කරොත්. අන්න අපි කියන්නේ වැඩේ වැරදුනහම වැඩේ කෑවා කියලා කියනවනේ. ඉතින් ඕකම තමයි කියන්නේ. දැන් මේ මේවා අபிසංකාර කරොත් ඒ කියන්නේ මේ එන අරමුණු එක්ක රාගෙන්, දේශයෙන්, මෝහයෙන් සිතුවිලි ක්‍රියාත්මක කරොත් මොකද්ද වෙන්නේ? අන්න හැම කෑවා වෙනවා. ඇයි? අන්න එතනින් එහා තියෙන එක ඉක්මෝල ඉවරලා බොරුවක් නිර්මාණය කරගන්නවා. දැන් රාගයෙන් පටිච්ච වුණොත් එහෙනම් මොකද්ද නිර්මාණය වෙන්නේ? ඒ වස්තුවෙන් ආස්වාදයක් දෙනවා කියලා අන්න රැවටෙනවා. එහෙම නැත්නම් දේශයෙන් පටිච්ච වුණොත් අර දුක් වේදනාව තරහක් හදලා දෙනවා කියලා රැවටෙනවා. ඊළඟට මෝහයෙන් පටිච්ච වෙලා අර උපේක්ෂා වේදනාවකදී හදා ගන්නවා. ඉතින් ඔය කියන ආකාරයට ඔය රාගෙන් දේශයෙන් මෝහෙන් ක්‍රියාත්මක වෙලා නිර්මාණය කරගන්නේ පංච උපාදානස්කන්ධය. පැහැදිලිද? එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ මනෝමූලිකව නිර්මාණය කරගන්න එක. පැහැදිලිද? එතකොට ඒක කොහොමද නිර්මාණය කරගන්නේ? රාග, දේශ, මෝහ වලින් අபிසංකාර කරලා. එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධය දුකක්ද නැද්ද? දුකක්. අන්න දුකක් වෙන්නේ කොහොමද? පංච උපාදානස්කන්ධය නිර්මාණය කරගන්නවා කියන්නේ මොකද? හැම කෑවා. රූපයක් බලලා ආස්වාදයක් වින්දනා. හැම කෑවද නැද්ද? හැම කෑවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය නිර්මාණය කරගත්තා. ඉතින් යන්න කන්ද සූත්‍රයේ පැහැදිලිව විස්තර කරනවා දුක්ඛාර්ය සත්‍ය anu කුමක්ද anu මොකද්ද කියන්නේ? පංච උපාදානස්කන්ධයයි ඒට කිය යුතු. එහෙනම් පංච උපාදානස්කන්ධය කියන්නේ දුක්ඛාර්ය සත්‍යය. ඊළඟට දුක්ඛාර්ය සත්‍යය දුකක් කියලා දකින්නේ ප්‍රඥාවෙන් කියන එක දැන් වැටහෙනවා. මොකද පංච උපාදානස්කන්ධේ නිර්මාණය කරගන්න එක වේදනාව හැටියට ගත්තාම සැප වේදනාවක්. ඒ කියන්නේ අර හැම කනවා වගේ. ඊළඟට ඒක ප්‍රඥාවෙන් බැලුවම තමයි තේරෙන්නේ මේක දුකක් කියන එක. ඒක වේදනාවක් නෙමෙයි ප්‍රඥාවෙන් තේරෙනවා මේ කරපු කටයුත්ත කරොත් එහෙම අන්න දුකකට පත් වෙන්න සිද්ධ වෙනවා. මොකද්ද දුක? අන්න මරණය හෝ මරණය සමාන දුකකට මාළුව පත් වෙනවා වගේ. අපිටත් මොකද වෙන්නේ? මායාවේ න්‍යායට අහු වෙන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? මායාවේ න්‍යාය කියන්නේ මොකද්ද? මෙන්න මේ සංසාර ගමනේ දිගින් දිගටම ඉතින් යන්න සිද්ධ වෙනවා. මැරෙනවා, ආයි ඉපදෙනවා, මැරෙනවා, ඉපදෙනවා. ඉතින් මේ ගමන නතර කරොත් තමයි මැරෙන එක නතර වෙන්නේ. මැරෙන එක නතර වෙනවා කියන්නේ මොකද්ද? පිරිනුවන් පාලා ගමන ඉවර කරනවා. පැහැදිලිද? ඉතින් ඔන්න ඔය වගේ හැම හයක් තියෙනවා ලෝක සත්‍යයට. ඉතින් මේ හයේදී මේ හැම කන් නැතුව හිටියානම් පංච උපාදානස්කන්ධේ නිර්මාණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුක්ඛාරය සත්‍ය නිර්මාණය කරගන්නේ නැහැ. එතකොට දුක්ඛාරය සත්‍ය නිර්මාණය වෙන්නේ කොහොමද? අන්න දුක්ඛ සමුදයාරය සත්‍යෙන් ඒක විස්තර කරනවා. ඒ කියන්නේ මේක උදා කරගන්න එකක්. නිර්මාණය කරගන්න එකක්. ඇයි පංච උපාදානස්කන්ධය ඕන නිර්මාණය කරගන්න නැතුව ඉන්න පුළුවන්ද බැරිද? ඉන්න පුළුවන්. එහෙනම් මේ දුක ඇතිවීමට හේතුව කියන. එහෙමත් නැත්නම් දුක්ඛ සමුදය කියන මේ දුක උදා කරගන්න වැඩපිළිවෙල අන්න ඒකත් තේරුම් ගන්න ඕනේ. කොහොමද දුක උදා කරගන්නේ? අර හැම දැක්කහම මේ හැම හොඳ එකක් රස එකක් කියලා නේද ඒක කන්නේ. ඈ? ඉතින් ඔන්න ඕක නතර කරගන්න වෙනවා මොකක් දැකලාද? දැන් ඕක රහණෑ කිව්වට හරියන්නේ නැහැ. එහෙනම් ඒකේ පෙන්වන්න ඕනේ අවුල. මොකක්ද අවුල? මේ වගේ කටුවක් ගහලා ඉවරලා නූලක් ගැට ගහලා තියෙනවා. ඒකට අහු වුණොත් ඉවරයි. ඒර අන්න ඒ වගේ අපි මේ බඩ දහම් අහලා ඉවරලා දැනගන්නවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පරිහරණය කරගෙන රාග දේශ මොහ වලින් ක්‍රියාත්මක වුණොත් අන්න අපි හැම කෑව වෙනවා පංච උපාදානස්කන්ධේ නිර්මාණය කරගත්තා පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද මහා ශක්තියක් ජනිත කරගත්තා ඒ කියන්නේ කර්ම ශක්තියක් ජනිත කරගත්තා අන්න එහෙනම් මතු පැවැත්මක් ක්‍රියාත්මක වෙනවා ඉතින් ඒක උප්පත්ති භව කර්ම භව කියලා ආකාර දෙකකට ක්‍රියාත්මක වෙලා උප්පත්තියක් නිර්මාණය කරලා දෙනවා ඉපදුණු දැනකට විපාක ගෙනලා දෙනවා සංසාර පැවැත්ම ගෙනියන අර ශක්තිය ජනිත කරගත්තා ඊළඟට ඒ අවස්ථාවේ අපි බලාපොරොත්තු වෙන ආස්වාද කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැති එකෙන් තවත් මහත් අසහනකාරී භවකට අතෘප්තිමත්කාරී භාවකයට නිරන්තරයෙන් වැටෙනවා ඉතින් මෙන්න මේ වගේ ඉතින් ආදීනව මහා බහුල ගොඩාක් තියෙනවා ඉතින් ආදීනව ගොඩාක් තියෙනවා ඉතින් ඒ ටික අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා එතකොට අන්න එහෙනම් දුක්ඛ සමුදය වෙන්නේ ඔන්න ඔහොමයි. ඒ කියන්නේ දුක උදා වෙන්නේ කොහොමද? මේ කියපු ඇමේ ආස්වාදයි කියලා ගත්තු මුලා දෘෂ්ටියනේ. ඒක වැරදි දෙයක් නෙනේ. දැන් ඒක ආස්වාදයි කියලා අරගෙන ඉවරලා භුක්ති විඳොත් එහෙම අර වගේ ප්‍රශ්නයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. හැබැයි දැන් ඔය මාළු බාන කතාවේදී අපිට පේනවා දැන් මාළු ඇම කෑවොත් එහෙම මොකද වෙන්නේ? එවලෙම ඇදලා ගන්නවනේ නේ. හැම කාපු ගමන් මොකද වෙන්නේ? අර නූල හෙල්ලෙනවා දකින්න. ඉතින් ඇදලා ගන්නවා. එහෙනම් අපිට ඕක කියලා ඉවරලා පෙන්වන්නත් පුළුවන් නේ. ආ කාලා බලපංකු පුළුවන් නම් කියලා කාපු ගම මොකද වෙන්නේ? ඇදලා ගත්තා. ආ දැන් දැක්කනේ කියලා අපිට පෙන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කතාව දැනගත්තාම දැකගත්තාම ඕක ඉතින් කතාව යනවනේ පැතිරිලා නේ. කොහොම ගිහිල්ලා ඉවරලා කැස්බෑ කැස්බෑවෙක් ওই කතාව දන්න කැස්බෑවෙක් එයාගේ පොඩි කැස්බෑවට ඒ කියන්නේ මුණුපුරාට කියනවා ඔන්න ඔය පැත්තට යන්න එපා. ඔය පැත්තේ ගියොත් එහෙම ඉවරයි. ඔහෙට ගියොත් එන කෙනෙක් නැහැ. දැන් අරයට ඉතින් තේරෙන්නේ නැහනේ හරියටමනේ. දැන් අපිටත් කියන්නේ අම්මලා තාත්තලා මොකක් හරි කියලා ඉවරලා අරහෙට නම් යන්න එපා. මෙහෙට නම් යන්න එපා. ඔය පාරට නම් යන්න එපා. සමහරලාට කියන්නෙත් නැහැ. වාහනයක් ඇවිල්ලා හැප්පෙයි කවුරු හරි පැහැරගෙන යයි. හරි මොකක් හරි අර වෙන්න පුළුවන් අනතුරු ටික කියන්නේ නැහැ. මොකද ඒක සමහරලාට තේරෙන්නේ නැහනේ. ඉතින් අර තහංචිය දානවා. අරහෙට යන්න එපා, මෙහෙට යන්න එපා, අරක් කරන්න එපා, මේක කරන්න එපා. කොහොම දානවා. ඉතින් ඔය වගේ කියනවා. දැන් මේක බලිස සූත්‍රයේ මේ සඳහන් වෙන කතාවක්. ඉතින් එහෙම කියනවා ඔන්න ඔය පැත්තට නම් යන්න එපා. ඔහෙට ගිය කවුරුත් ආයෙනම් ඇවිල්ලා නැහැ. අනිවාර්යෙන් විනාශයකටපත් වෙන්නේ. ඒක නිසා යන්න එපා කියනවා. අන්න ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මෙහෙම යන්න එපා කිව්වහම කරන්න එපා කිව්වහම සාමාන්‍ය පුරුද්ද මොකද්ද? ඈ? අනිවාර්යෙන් ඒක කරනවා නේ. දැන් මෙතනදී එකපාරට උඩ බලන්න එපා කිව්වොත් ඊ දෙනෙක් බලනවද? ඔක්කොම බලනවා නේ. ඈ? ඉතින් ඒක තමයි <laughs> සාමාන්‍ය ක්‍රමය. ඉතින් මෙයාත් මොකද කරන්නේ? අර යන්න එපා කියෝ පැත්තට යනවා. දැන් බෑ අර 100 කිව්වේ මොකද්ද? ගියොත් නම් ඉවරයි කියලා. හැබැයි මෙයා ගිහිල්ලා ඉවරලා ආපහු එනවා. දැන් මෙයාට මුකුත් දුන්නේ නැහැ. ඊට පස්සේ මොකද කියන්නේ මෙයා? අන්න ඇවිල්ලා කියනවා යන්න එපා කිව්වට මම එහෙට ගියා ගිහිල්ලා ආවා. මට නම් මුකුත් දුන්නේ නැහැ. කවුරුත් ආවේ නැහැ කිව්වට මං ආවනේ කියනවා. ඊට පස්සේ අහනවා බලපම් පොඩ්ඩක් පිටේ මොකක් හරි ඇමිනිලා තියෙනවද කියලා. අන්න දැන් බලද්දි මොකක් වෙලාද? අන්න කොක්කකින් ඇමිනිලා නූලක් තියෙනවා. අන්න ඕක උපමා කරනවා අර මරහුගේ ගිලිබිලිය ඇත්තේ කියලා. ඒ කියන්නේ මායාගේ රැහැනට අසු වෙලා ඉවරයි. එහෙනම් මායාට මොකක් කරන්න පුළුවන්ද? කැමැති පරිදි කළ හැක්කේ වන්නේ. ඒ කියන්නේ මොකද්ද? අර නූලෙන් අමුණලා ගත්තා නම් ඕන වෙලාවට ඇදලා ගන්න පුළුවන්ද බැරිද? ඕන වෙලාවට ඇදලා ගන්න පුළුවන්. එහෙනම් මායාට අහු වෙලාද නැද්ද? අහු වෙලා. අන්න එහෙනම් ඒ අවස්ථාවේම දකින්න හම්බෙන්නේ නැහැ. දැන් ආස්වාදයේ මේ වින්දට එහෙම නැත්නම් රාග දේශ මොහ වලින් ක්‍රියාත්මක වුණාට ඒ අවස්ථාවේ සමහරලාට අර වගේ ප්‍රත්‍යක්ෂ වශයෙන් ආධිනේව දකින්න හම්බෙන්නේ නැහැ. ඒක දකින්නේ ප්‍රඥාවෙන්ම තමයි. පැහැදිලි නේද? දැන් අපි කොච්චරවත් වස කියලා දැනගෙන සමහරලාට ආස්වාදයක් ගෙනලා දෙනවනම් රස වැඩි නෑ මේ දේවල් පරිහරණය කරනවානේ කනවනේ. ඇයි මේ වෙලාවේ මැරෙන්නේ නැති හින්දා මොකද කරන්නේ? මේ දේවල් පරිහරණය කරනවා. ඇයි ආදීනවේ මේ වෙලාවේ දැක ගන්න හම්බෙන්නේ නැති නිසා. නමුත් ප්‍රඥාව තියෙන කෙනා මොකද කරන්නේ? අන්න එයාගේ නුවණ අර මට්ටමට වඩා වැඩි. ඒ කියන්නේ මේ මේ මේ වෙලාවේ අත්දැකීමෙන් දකින්න ඕනේ නැහැ. මේ විදිහට මේක කරගෙන ගියොත් යම් දවසක මට ඔන්න ඔය කියපු ආදීනවයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න ඒක දකින්න කෙනා ප්‍රඥාවෙන් මොකද කරන්නේ? මේ මේ අවස්ථාවේ එහෙනම් ඒ දුකටපත් වෙන වැඩපිළිවෙලෙන් මිදෙනවා. පැහැදිලි නේද? ඉතින් අන්න ඒ වගේ එහෙනම් ඔන්න ඔය දුක සමුදයෙන් දුක උදා කරගන්න වැඩපිළිවෙල ප්‍රඥාව සහිතව දකිනවා මේක නිරෝධ කළ යුතුයි. එහෙමත් නැත්නම් මේක ඉවරයක් කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් මෙන්න මේ දුක උදා කරගන්නේ නැතුව ඉන්න ඕනේ. දැන් දුක උදා කරගත්තොත් නේ ප්‍රශ්නේ නේ. උදා කරගෙන විඳින එකක්. එහෙම නැතුව දුක කියලා කොහේ හරි තියෙන දෙයක් ටික ටික අරගෙන විඳින කතාවක් නෙමෙයි තියෙන්නේ නේ. දැන් සමහරලාට අදහසක් එනවනේ දැන් දුක කියලා කිව්වහම ඒක කොහේ හරි තියෙන එකක්. දැන් ඒකෙන් අපි ටික ටික අරන් තමයි මේ විඳින්නේ. ඉතින් එහෙම ගන්න නෙමෙයි. මොකද්ද කරන්නේ? දුක උදා කරගෙන විඳින්නේ. ඒ කියන්නේ මේ මේ අවස්ථාවේ දුක උදා කරගෙන විඳිනවා. ඉතින් එහෙනම් මොකද්ද කරන්න ඕනේ? දුකට කැමති නැත්තම් දුකෙන් මිදෙන්න ඕන නම් කරන්න ඕනේ දුක උදා කරගන්නේ නැතුව ඉන්න ඕනේ. එහෙනම් දුක්ඛ නිරෝධය කරන්න ඕනේ. එහෙනම් දුක උදා වෙන හැටි ওই විදිහට දැනගත්තා නම් කොහොමද උදා වෙන්නේ? අවිද්‍යාපච්චා සංකාර වලින්. ඇයි අර වෙලාවේ පංච උපාදානස්කන්ධේ නිර්මාණය කරගන්නේ කොහොමද? රාගෙන්, දේශෙන්, මෝහෙන්. ඒ කියන්නේ අවිද්‍යාපච්චා සංකාර කරලා. එහෙනම් අවිද්‍යාපච්චා සංකාර කරොත් අවසානයේ තියෙනවා ඒව මේව තස්ස කේවලස්ස දුක්ඛ ස්කන්ධස්ස සමුදය හෝති. අන්න දුක්ඛ ස්කන්ධය සමුදය වෙනවා. එහෙනම් අවිද්‍යාපච්චය සංකාර කරොත් තමයි දුක්ඛ ස්කන්ධය සමුදය වෙන්නේ. කියන්නේ උදා වෙන්නේ. එහෙනම් දුකෙන් මිදෙන්න ඕන මොකක් කරන්න ඕන? අවිද්‍යාපච්චය සංකාර නොකර ඉන්න ඕන. එහෙනම් අවිද්‍යාව උදා කරන්නේ නැතුව ඉන්න ඕන. අවිද්‍යාව නිරුදා කරන්න ඕන. නේ? එහෙනම් අවිද්‍යාව නිරෝධ කරන්න ඕන. අවිද්‍යාව නිරෝධ කරාම සංකාර නිරෝධ වෙනවා. සංකාර නිරෝධ කරාම විඥාන නිරෝධ වෙනවා. ඔහොම ඔහොම ගිහලා අවසානයේ මොකද වෙන්නේ? අර දුක්ඛ ස්කන්ධයේම නිරෝධ වෙලා යනවා. එහෙනම් දුක්ඛ නිරෝධය කියන්නේ ඕකයි දුක්ඛ නිරෝධ මාර්ගය. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ අවිද්‍යාව සහිත වැඩපිළිවෙල නොකර ඉන්න ඕනේ. අන්න නොකර ඉන්නවා නම් ඒක තමයි දුක්ඛ නිරෝධ මාර්ගය. පැහැදිලි නේද? හරි. එහෙනම් මෙන්න මේ කතාව දැනගෙන. ඕක තමයි ඉතින් චතුරාර්ය සත්‍ය දැනගෙන මේක ඉතින් ආකාර ගොඩාක් තියෙනවා විස්තර කරනනේ. අපි අහලා තියෙනවානේ අකුරු නොපමණි ව්‍යංජන නොපමණි කියලා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය විස්තර කරන්න පුළුවන් මහා විශාල ප්‍රමාණ ගණනක් තියෙනවා. ඉතින් විවිධාකාර වලට දේශනා කරන්න පුළුවන්, විස්තර කරන්න පුළුවන්. ඉතින් ඔය එක ආකාරයකට තමයි විස්තර කරේ. ඉතින් එහෙනම් මේ ටික දැනගෙන අන්න දුක්ඛ නිරෝධ කරන්න ඕන නම් ඒ කියන්නේ දුකෙන් මිදෙන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව වඩන්න ඕන. ඉතින් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව මොකද්ද කියලා බැලුවාම අන්න පෙන්නනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඉතින් ගොඩාක් තැන්වල සඳහන් වෙනවා වෙන වෙන ආකාරවලට කියපුවක් තියෙනවා. ඉතින් අපිට ගොඩාක් තේරෙන සමීප විදිහක් තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇසුරේ මේක විස්තර කරගන්න එක. ඉතින් අන්න එතනදී පෙන්නන ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බැලුවාම අපිට පැහැදිලි වෙනවා සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. අන්න ආයෙත් කියනවා සම්මා දිට්ඨිය කියන්නේ මේ දුක, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. ඊළඟට මේ දුකට හේතුවයි ඔය කියපු චතුරාර්ය සත්‍ය දැන ගැනීම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේ හැම හඳුනා ගන්නවානේ. මේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන්නේ හැමක් කියලා හඳුනා ගන්නවා. මේවා පරිහරණය කරලා රාග, දේශ, මෝහත් එක්ක ක්‍රියාත්මක වන පංච උපාදානස්කන්ධේ නිර්මාණය කරගන්නවා. එහෙමත් නැත්නම් මේ හැම කෑවා කියලා දැනගන්නවා. එහෙනම් මේකෙන් බේරෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? අන්න හැම නොකා ඉන්න ඕනේ. ඉතින් මෙන්න මේ කියපු කාරණාව දැනගන්නකොට කියනවා සම්මාදිට්ඨියටපත් වෙනවා. එහෙනම් අන්න සම්මාදිට්ඨිය. ඊළඟට මොකද කරන්නේ? මෙහෙම වෙච්ච කෙනා සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනා සම්මා සංකප්ප වඩනවා. සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? මේ නෙක්කම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, විහිංසා විහිංසා සංකල්පනා. දැන් මෙතනදි මොකද්ද කරන්නේ? දැන් මේ නෙක්කම්මේ කියන්නේ මොකද්ද? අන්න කාමයන්ගෙන් නික්මීම. දැන් කාමය කියන්නේ මොකද්ද? කාමය කියන්නේ මේ බාහිර තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම නෙමෙයි. මොකද්ද? ඒ කෙරෙහි තියෙන සංකල්පිත රාගය. දැන් බාහිර රූපාදී අරමුණු තියෙනවානේ. නසන්ති සූත්‍රයේ පැහැදිලිව සඳහන් වෙනවානේ. හැබැයි මේවා ගැන තියෙන සංකල්පමය වශයෙන් ක්‍රියාත්මක වෙන රාගය. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම පරිහරණය කරගෙන ඒ වගේ ආස්වාද තියනවා කියලා. රාගයෙන් පටිච්ච වෙලා අර මනෝමූලිකව නිර්මාණය කරගන්න. පංච උපාදානස්කන්ධ ලෝකය ඔන්න ඕක තමයි අර සංකල්ප රාගය. ඕක තමයි කාමය කියලා කියන්නේ. ඒ කියන්නේ නිවන වහලා දාන්නේ ඕකෙන්. නිවන කාලා දාන්නේ ඕකෙන්. ඇයි රාග දේශ මොහ වලින් ගිනි ගන්නවනේ නේ. ඉතින් නිවිලා තිබ්බ එක ගිනි තියාගත්තා. ඊළඟට මෙන්න මේ කාමයන්ගෙන් නික්මෙනවා කියන්නේ මොකක්ද එහෙනම්? අන්න පංච උපාදානස්කන්ධේ නිර්මාණය කරගන්නේ නැතුව ඉන්නවා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන අරමුණු ආවට ඒවත් එක්ක රාගෙන්, දේශයෙන්, මෝහයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඉන්නවා. එහෙනම් අන්න කාමයන්ගෙන් නික්මෙනවා. ඒ කියන්නේ නෙක්කම්ම සංකල්පනා වඩනවා. නේ? ඊට පස්සේ එහෙම වඩන කෙනා ඉතින් තරහක් ගන්න හේතුවක් නැහැ. මේ කාමයන් එහෙම නැත්නම් මේ රාගයෙන් ඇසුරු කරන ටික නිසා මොකද කරන්නේ? ඒවා අහිමි වෙද්දී, ඒවට කරදරයක් බාධකයක් එද්දී ඒ කරදර බාධක එන ඒවත් එක්ක මොකද කරන්නේ? ද්වේෂයක් හට ගන්නවා. ඉතින් මේ කාමයන් ඇසුරු කරන්නේ නැත්තම්, එහෙම නැත්තම් රාගයෙන් ඇසුරු කරන්නේ නැත්තම් එයාට ද්වේෂයක් හටගන්න හේතු නැතුව යනවානේ. එහෙනම් එයා ව්‍යාපාදේ වඩන්නේ නැහැ. අව්‍යාපාදේ තමයි වැඩෙන්නේ. ඉතින් මෙහෙම කරද්දී ලෝක සත්‍යයට මොකද්ද පැතිරෙන්නේ? මෛත්‍රියක් මිසක් හිංසාවක් කරදරයක් පීඩාවක් කරන්න නෙමෙයි. මොකද මේ අපි ඔක්කොම මෙන්න මේ වගේ ගමනක් යන අය කියලා තේරුම් ගත්තට පස්සේ. ඒ කියන්නේ මොකද්ද? අන්ත අසරණ වෙලා. එහෙම නැත්නම් අපි ඔක්කොම අනාථයෝ කියලා තේරුණා නම්. ඊට පස්සේ මොකද වෙන්නේ? මම ලොක්කෙක්. එහෙමත් නැත්නම් අරයා මට වැඩිය පහත්. ඔය වගේ දේවල් හිතන්න යනවාද? ඇයි ඔක්කොම ඉන්නේ එකම බෝට්ටුවේනේ? දැන් අර සමහර වෙලාවක අපි දකිනවා සමහර සත්තු එහෙම අසරණ වෙලා ඉන්නවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මස් කඩේ ඉන්නවා. දකිනවා සමහරලාට අර කුකුල්ලු අර කූඩු වල දාලානේ එකිනෙක පැක් කරලා. ඉතින් ඒක දැක්ක ගමන් අපිට හිතෙනවා මුන් ඉතින් ඊළඟට ඉවරයිනේ උන් මරණයටනේ ගොදුරු වෙන්නේ. මෙන්න මෙහෙම තත්ත්වයක්නේ තියෙන්නේ කියලා. ඉතින් ඒක අපි දකිනවා හැබැයි අපිත් එහෙමයි කියලා දකින්නේ නෑ. අපිටත් ඒ කතාවමනේ නේ. දැන් අපිටත් ඒ විදිහම තමයි ඉතින් පොඩ්ඩක් මේ කියපු මානෙ මිදිලේ වරලා පොඩ්ඩක් උඩින් බැලුවා නම් අපිත් ඒ වගේම වැඩක් තමයි මේ කර කර ඉන්නේ. අපිත් ඉතින් කොයි වෙලාවෙත් දන්නේ අරගෙන මරලා දාන එකනේ. ඒ කියන්නේ මේ කෙනෙක් මරණ එකම නෙමෙයි මං කියන්නේ. මේ මායයයි ගැටේට අහු වෙලා මේ ලෝකේ යන වැඩපිළිවෙල. අර මස් කඩේ ඊළඟට මරන්න ඉන්නේ කුකුලා වගේම තමයි ඉතින් වෙනසක් නැහැ. ඉතින් ඔන්න ඔය කියන ටික තේරුම් ගන්න ඕනේ. එතකොට එහෙනම් අන්න මේ කාමයන්ගෙන් නික්මෙනවා. එතකොට ඒකත් එක්ක එන සංකල්පනා තුලින්. එහෙනම් අපි හැමෝම අනාතය කියන එක දකින්න එකත් එක්ක අනිත් සත්වයාටත් මේක ඉතින් කියලා දෙන්න තියෙනවා නේද? එහෙම නැත්නම් මෙන්න මේ දුකෙන් මිදෙන්න තියෙනවා කොච්චර හොඳද කියන අදහසක් එනවා. ඉතින් මෙත්තා සහගත අදහසක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට මොකද කරන්නේ? එහෙම කෙනෙක්, එහෙම අදහසකට ආපු කෙනෙක් මොකද කරන්නේ? අර එයාගේ වචනේ යම්කිසි වැරද්දක් වෙනවා ඒ වැරද්දෙන් මිදෙන්න පටන් ගන්නවා. ඇයි මිදෙන්න පටන් ගන්නෙ? මේ අපාය යනවට බයේවත් එහෙම නැත්නම් දිව්‍ය ලෝක යන්න හිතන්වත් නෙමෙයි. ඇයි මේක කරලා හරයක් නැහැ. දැන් කෙනෙක්ව එහෙමත් නැත්නම් දෙන්නෙකුව යම්කිසි කේලමක් කියලා බිඳෝලා ගන්න හරයක් තියෙනවා. දැන් මේකෙන් මොකක් හරි බලාපොරොත්තු වෙන දේ ලැබුණට කැමැත්ත ඉෂ්ට වෙනවා. ආස්වාද කැමැත්ත ඉෂ්ට කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මොන දේ ලැබුණත් ආස්වාද කැමැත්ත ඉෂ්ට කරගන්න හම්බෙන්නේ නැත්නම් මොකටද අර තවත් පවක් කරගෙන ආස්වාද කැමැත්ත ඉෂ්ට කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් මොකද කරන්නේ? අර වචනයෙන් කරන්නා ඔය වැරදි හතර මේ බොරු කියන එක නේ ප්‍රලාප කියන එක කේලම් කියන එක ඒ වගේ කොට ඕන එක හිස් වචන කතා කර කර ඉන්න. ඉතින් මේ ටික අඩු වෙලා යනවා. දැන් කතා කරන්නේ මොකද්ද? සම්මා වාචා. ඒ කියන්නේ මේ අවිද්‍යා තෘෂ්ණා සහිත මේ බැඳීම් සහිත මේ සංසාරයේ ගමන් කරන මෙන්න මේකෙන් මිදෙන්න ඕනේ. එහෙමත් නැත්නම් නිවන් දැකිය යුතුයි, මිදිය යුතුයි කියන පැත්තට තමයි වචන මෙහෙවන්නේ. එතකොට කවුරු හරි හම්බුණත් මෙන්න මේ බණ ටිකක් කියලා දෙන්න උත්සාහ කරනවා. ඊළඟට මෙහෙම තියෙන තැනක් පෙන්නනවා. ඉතින් මේ පැත්තට අර වැරදි තියෙනවා නම් මොනවා හරි තියෙනවා නම් ඒ දේවල් නොකළ යුතුයි කියලා පෙන්නනවා. ඉතින් මෙන්න මේ වගේ වචනේ භාවිතා කරනවා මිදෙන පැත්තට, නිවන් දකින්න පැත්තට. ඊළඟට ඉතින් යාගේ ක්‍රියාවනුත් මොකද වෙන්නේ? අර ක්‍රියාවෙන් කරන වැරදි විදිහට තියෙන සත්තු මරණ එක නේ, හොරකම් කරන එක, කාමයේ වර්ධව හැසිරෙන එක මේ දේවලුත් මොකද වෙන්නේ? අන්න යම් යම් ප්‍රමාණවලින් අඩු වෙලා යනවා. අර මහා වේගයකින් කරගෙන හිටපු එක අඩු වෙලා යනවා. අඩු වෙන්න හේතුව මොකද්ද? ඒ වැරදි කරලා ඉවරලා ලබා ගන්න දේ ලබාගන්නේ මොකක් හේතු කරගෙනද? ආස්වාද දෘෂ්ටිය හේතු කරගෙන. දැන් සතෙක් මරලා කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒත් ආස්වාදයන්නේ නේ. එක්ක ඒ සතාගේ මස් කන්න. එහෙම නැත්නම් ඒ සතා විකුණලා ඉවරලා ඒකෙන් ආදායමක් අරන් ඒකෙන් මොනා හරි අරගෙන ආස්වාද විඳින්න. එහෙමත් නැත්නම් තමන් සත්තු මරලා ආස්වාද විඳින්න. ඉතින් අර විනෝදයේ පිණිස කරන අයත් ඉන්නවා. ඉතින් ඒකෙන් කෙලින්ම ඒ අවස්ථාවේ සතුටක් බලාපොරොත්තු වෙනවා. අන්න එහෙනම් ඒකෙන් ආස්වාද කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැහැ කියලා දැක්කනම් ඊට පස්සේ එයා මොකද කරන්නේ? ඒකෙන් ඉබේම වළකිනවද නැද්ද? වලකිනවනේ. ඇයි සත්තු මරාගෙන තරම් මට විඳින්න දෙයක් මෙතන නැහැ. මේකෙන් කොහොමත් කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැත්තම් මොකටද? සතෙක් මරාගෙන. ඒ කියන්නේ අයිතු අසාධාරණකම් කරගෙන මම මේක ඉෂ්ට කරගන්න හදන්නේ. එහෙනම් එතනින් වලකිනවා. ඉතින් කයෙන් කරන වැරදි වලනොත් වලකිනවා. එහෙනම් එයාගේ ජීවිතාව ගෙනියන්නේ මොකටද? මේ නිවන් දකින්න ඕනේ කියන අදහස මූලික කරගෙන නිවන් දැකීම පිණිස මොකද කරන්නේ? ජීවිතේ පවත්වාගෙන යනවා. ඉතින් සම්මා ආජීවයත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ හැම තැනම මේ දේවල් කරන්න නම් යා උත්සාහයක් වීරයක් ගන්න මේ ගන්න ඕනේද නැද්ද? යාර වැරදි වලින් වැළකීලා හොඳ දේවල් කතා කරගෙන හොඳ දේවල් ක්‍රියාත්මක කරගෙන නිවන් දකින්න පැත්තට යොමු වෙලා ඒ කටයුතු ටික කරගෙන යන්න එයා උත්සාහයක් වීරයක් ගන්නවා. අන්න ඒක යාට සම්මා වායාමයක් වෙනවානේ. ඉතින් මෙහෙම වැරද්දක් වෙද්දි මේ ලෝකේ පැත්තට යද්දි කාමයන් පැත්තට යද්දි මේක හොඳ නෑ මේක වැරදි දෙයක් මේකෙන් වෙන්නේ තවත් ලෝකෙට පැටලි පැටලි යන එක මේකෙන් දුක්ඛ සමුදය වෙන එකයි වෙන්නේ කියලා දකින්න නම් එයාට සිහිය තියෙන්න ඕනේ නේ. මෙන්න මේ අහගත්තු දහම පිළිබඳ හිත පිහිටලා තියෙන්න ඕනේ. එහෙනම් එයාට සම්මා සතියත් ඔය හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙන්න ඕනේ. පැහැදිලි නේද? ඉතින් මෙන්න මේ කියපු ටික ක්‍රියාත්මක කරගෙන යද්දි මේ බණ දහම් අහලා ඉතින් මාසයක් දෙක කොහොම යද්දි ඉතින් Tamanට තේරෙනවා මම දැන් මෙන්න මේකත් එක්කම තමයි ජීවත් වෙන්නේ. මේ අසාධනක ශ්‍රී සද්ධර්මයත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඉතින් එහෙම යද්දි අන්න ඊළඟට එයාට ඒ තුලින් ගොඩ නැගෙන එයාගේ ජීවිකාව තුළ එයාට තියෙනවා යම් සමාධියක් නේ. ඒ කියන්නේ මොකද්ද? අන්න එයා ඒ ලබාගත්තු ඒ දහම් අවබෝධයත් එක්ක එයා ක්‍රියාත්මක යන වැඩපිළිවෙල එයාගේ යම්කිසි ක්‍රමයක් නෙනේ. ඉතින් මොකක් හරි එකකට ඇදී ඉන්නවනම් ඕකට කියනවා සමාධියක් කියලා. ඉතින් ඒක සමයට ඇදී ඉන්නවනේ මේ සම කියන සත්‍තිස්පාක්ෂික බෝධි ධර්ම. එහෙමත් නැත්නම් මේ නිවන් දකින්න උපයෝගී වෙන නිවන් දකින්න වඩන්න ඕන ධර්ම වලට. ඉතින් ඒවට ඒවටනේ දැන් මේ ඇදිලා ඇදිලා ඉන්නේ නේ. මොකද අර සම්මා දිට්ඨියේ ඉඳන් සම්මා වායාම සම්මා සති ඔය කියන ටිකත් එක්ක වෙනකම්ම වැඩෙද්දි මෙයා මේ නිවන් දකින්න පැත්තට තමයි ඇදිලා ඉන්නේ. එහෙනම් මේ නිවන් දකින්න සමයට ඇදිලා ඉන්නවා. අන්න සමාධිය. ඉතින් මෙන්න මෙතනදී වැදගත් කාරණාවක් තියෙනවා මේ සම්මා සමාධිය විස්තර කරන් යද්දී. ඉතින් ඔය කියන ඒවා තුලින් මේ සම්මා සමාධියට ඇවිල්ලා මේ සම්මා සමාධිය පූර්ණේ වෙන්න එහෙමත් නැත්නම් මේ සම්මා සමාධිය කියන්නේ මොකක්ද කියලා ඊළඟට විස්තර කරන් යද්දී අන්න පෙන්නනවා. මොකද්ද පෙන්නන්නේ? දැන් මෙන්න මෙහෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන කෙනාගේ මොකක්ද වෙන්නේ? අර සම්මා සංකප්ප වඩද්දි. එහෙමත් නැත්නම් නෙක්කම්ම අව්‍යාපාද අවිහිංසා සංකල්පනා වඩද්දි. එයාගේ අඩු වෙවි යන ප්‍රහීන වෙවි යන මොනවාද? කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. පැහැදිලි නේද? ඉතින් මේ දේවල් අඩු වෙවි යනවා. දැන් අපි ගත්තොත් එහෙම හරි මේක දැනගත්ත එහෙනම් මම නෙක්කම්ම සංකල්පනා වඩනවා කියලා අපිට පුළුවන් දැන් පැයක් කියමුකෝ මේ පැයෙම එහෙම නැත්නම් දවසම කියමු දවසෙන් මම නෙක්කම්ම විතරක් වඩනවා කියලා වඩන්න පුළුවන්ද ඈ පුළුවන්ද? බෑනේ ප්‍රායෝගිකව ගත්තාම අන්න අපිට තේරෙනවා දැන් මේ ආස්වාද නැහැ කිව්වට බාහිර එකේ කොහොම කරත් අපි ආස්වාද විඳිනවා නේ දැන් රූප දැක්කම ආස්වාද නැගෙනවා දැන් මේක නැහැ කියලා ඉතින් පස්සේ මතක් වෙනවා සමහරලාට එතකොට අපිට මේක කරගන්න ටිකක් අමාරුකමක් තියෙනවානේ හැබැයි එහෙම නැති අයත් ඉන්න පුළුවන් දැන් මේක අහපු ගමන් ආස්වාද නැහැ කියලා දැනගත්තු ගමන් කැමැත්ත ඉෂ්ට වෙන්නේ දුක අසාර වැඩපිළිවෙලක් කියලා දැනගත්තු ගමන් මෙතනින් අතාරින්න පුළුවන් අයත් ඉන්නවා එතකොට ඒගොල්ලෝ මහා ප්‍රඥාවන්තයෝනේ අර උග්ගටිතඤ්ඤ කියන ස්වභාවය. අර ඊයේත් විස්තර කරේ. ඒ කියන්නේ අපි අහලා තියෙන කතාවල හැටියට ඉතින් දාරුතීරි මහරහතන් වහන්සේනේ අර බණපද ටිකක් අහපු ගමන් අරියත් ඵලය පූර්ණේ කරා. සන්තති ඇමති. ඉතින් ඔය වගේ කීප දෙනෙක් අපි අහලා තියෙනවා. ඉතින් එහෙම ප්‍රඥා මණ්ඩව මහා විශාල ප්‍රමාණයක් තියෙනවනේ. ඉතින් එතනින්ම මිදෙන්න පුළුවන්. හැබැයි ඊට වඩා ප්‍රඥාව අඩු නම් මොකද්ද කරන්න වෙන්නේ? එයාට තව තව මේකේ තියෙන ආදීනවේ ඇසුරු කරන්න වෙනවා. ඒ කියන්නේ මොකේකින් හරි අපිට මිදෙන්න නම් ඒකේ තියෙන අවුල දකින්න බෑනේ. ඒ අවුල දකින්න දකින්න තමයි එතනින් මිදෙන්නේ. මේක හොඳ නෑ කියලා දකින්න දකින්න එතනින් මිදෙනවා. එහෙනම් එයා තව ටිකක් ආදීනව ඇසුරු කරලා මිදෙන්න ඕන. ඉතින් තවත් කෙනෙක් ඉන්නවා එයා බහුල වශයෙන් ආදීනවේ ඇසුරු කරලා තමයි මිදෙන්න සිද්ධ වෙන්නේ. පැහැදිලිද? එතකොට එහෙනම් අපි කැමති උනත් නැතත් අපි මේ කරගෙන ආපු පුරුදු කරගෙන ආපු වැඩපිළිවෙල තුළ මේ ආස්වාදයේ හරයක් නැහැ, අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා දැනගත්තත් මේ ආස්වාද නැගෙනවනේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම අරමුණුත් එක්ක ආස්වාද නැගෙනවා. ඉතින් පස්සේ ආයෙත් මතක් වෙනවා මේව මනෝමූලික නිර්මාණය කරන් විඳපු එකක්. මේකෙන් හානියක් වෙනවා මිසක් එහෙම නැත්නම් දුකක් උදා කරගන්නවා මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා ඒක බැහැර කරනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය කරද්දී අන්න පැහැදිලි එහෙනම් අපි සාමාන්‍ය ප්‍රායෝගිකව ගත්තහම මේ ජීවත් වෙද්දී ඔය නෙක්ඛම්ම සංකල්පනා කොච්චර වැඩි යුතු කිව්වත් මොකද වෙන්නේ? කාම සංකල්පනා එනවා. අව්‍යාපාද වඩන්න ඕනි කිව්වට ව්‍යාපාද සංකල්පනා එනවා. අවිහිංසා වඩන්න ඕන කිව්වට මේ හිංසා කිරීමේ සංකල්පන ඒ දේවල් ඇති වෙනවා. ඉතින් ඇති වෙලා පස්සේ මොකද කරන්නේ? පස්සේ ප්‍රහීන කරනවා. මොකද සම්මා සතිය මූලික වුණාම සම්මා දිට්ඨිය ගුරුවරයා වෙලා මොකද වෙන්නේ? ඒක ප්‍රහීන කරන්න හේතුවක් වෙනවා. ඉතින් මෙන්න මෙහෙම සිද්ධ වෙන්න හේතුව මොකද්ද? මෙන්න මේ අපි වටා ක්‍රියාත්මක වෙනවා නීවරණ ධර්ම කියලා. ඒ කියන්නේ මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියලා. ඉතින් නීවරණ කියලා ආයේ වෙනත් පැත්තකින් මේක විස්තර කරන්නේ මේ දේවල් අතර තියෙන මේ සම්බන්ධතාව අපිට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ක්‍රමවලට තමයි ඔය විස්තර කරලා තියෙන්නේ. ඉතින් නීවරණ කියන්නේ ආයේ අලුත් එකක් නෙමෙයි. ඉතින් රාග දේශ මොහම තමයි. තව විදිහට ගත්තොත් දස සංයෝජනම තමයි. ඉතින් මෙන්න මේවා ක්‍රියාත්මක වීම නිසා තමයි අපිට මොකක් වෙන්නේද? දැන් මේ කොච්චර නෙක්කම්ම සංකල්පනාවේ ඉන්න ඕනේ කිව්වොත් තාම සංකල්පනා එන්නේ. අර කියපු නීවරණ ධර්ම ක්‍රියාත්මක වීම තුලින්. එහෙමනම් මෙන්න මේ නීවරණ ධර්ම ක්‍රියාත්මක වීම යටපත් කරගත්තාම එහෙමත් නැත්නම් නීවරණ නැති අවස්ථාවක් ගත්තොත් එහෙම අපිට මොකක් වෙනවද අර කාම සංකල්පනා ඒ වගේ මේ ලෝකෙට හේතු වෙන ඒ වගේ දේවල් එන්නේ නැති අවස්ථාවක් වෙනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවක් අපිට තියෙනවා නම් මේ දහම මෙනෙහි කරන්න. මොකද බුදුහාමුදුරෝ පැහැදිලිව දේශනා කරලා තිනවා මම පෙරේදත් විස්තර කරා සීල සූත්‍රය වගේ සූත්‍රවල ඒක ප්‍රධාන වශයෙන් ගන්න පැහැදිලිවම තියෙන නිසා අනිත් ඒවාගෙත් ගොඩාක් මේ විස්තර සහිතව දේශනා කරලා තිනවා ඉතින් මෙන්න මේ කියපු ධර්මතාවයට අපි සම වෙන්න නම් එහෙම නැත්නම් දැන් දහම දැනගත්තා. න්‍යායක් විදිහට දැනගත්තා. හැබැයි ඒක ඥානයක් වෙන්නේ ඒක අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් පිහිටුවාමනේ. දැන් අපි දැන් මෙන්න මේ වගේ දැන් අපි හිතමු සත්තු මරණ එක හොඳ නැහැ කියලා දැනගන්නවා. යම් කිසි ක්‍රමයකට. දැන් දැනගෙන න්‍යාය වශයෙන් අපි දන්නවා. හැබැයි අපි සත්තු මරනවා නම් අපි මේ න්‍යාය එක්ක සම වෙලා සම වෙලා නැහැ නේ. ඒක දැනගෙන ඉන්නවා විතරයි. දන්නවා ඒක හැබැයි කරන්නේ නැහැ. නමුත් අපි යම් දවසක සත්තු මරණ එක නතර කරා නම් අන්න න්‍යායත් එක්ක අපි සම වෙලානේ. දැන් න්‍යායයක තමන්ගේ මේකක් බවට පත් වෙලා. ඒ තමන් ඒ තුල පිහිටලා ඉන්නවා. අන්න ඥානයක් බවට පත් වුණා. එහෙනම් මේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන න්‍යායට අපි සම වුණාම අන්න ඒක ඥානයක් බවට පත් වෙනවා. පැහැදිලි නේද? අන්නේ ඥානෙ ඉතින් යම් යම් මට්ටම් වලින් විස්තර කරනවා. ඉතින් ඥාන මට්ටම් හතරකින් කිව්වොත් සෝවාන් ඵලයේදී දැනගන්නවා. ඊට පස්සේ අකුරුදාගාමි ඵලයේදී මොකද වෙන්නේ? අන්න තවදුරටත් ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. අනාගාමි ඵලයේදී තවත් ප්‍රත්‍යක්ෂ වෙනවා. අරිහත් ඵලයේදී අන්න පූර්ණ වශයෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ කියන්නේ ඥාණයට සම වෙනවා. පැහැදිලි නේද? ඒ කියන්නේ රහතන් වහන්සේගේ අවබෝධය විදිහට සංඥා පහක් විස්තර කරන්නේ. අනිච්ච සංඥා, අනිච්චේ දුක්ඛ සංඥා, දුක්ඛේ අනාත්ම සංඥා, පහාන සංඥා, විරාග සංඥා කියලා ඉතින් සංඥා පහක් කියලා විස්තර කරනවා. මොකද මේ දැනගත්තු ඥාණයට සත්‍යයට සම වුණා. පැහැදිලි නේද? ඉතින් මෙන්න මේ ඥාණයට සම වෙන්න නම් සත්‍යයට සම වෙන්න නම් අපි මොකක් කරන්න ඕනේද? මෙන්න මේ ඥාණය නැවත නැවත වඩන්න ඕනේ. ඒ කියන්නේ නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. ආසේවිතයි, භාවිතයි, බහුලීගතය කරන්න ඕනේ. දැන් මේක කරන්න ගියාට හරි මේක කරන්න ඕනේ කියලා ඔන්න අපි හරි ඒක කරමු කියලා අපි ජීවත් වෙන අතරතුර දැන් මේ ප්‍රායෝගිකව ගත්තහම මොකද්ද වෙන්නේ දවස පුරා ගත්තොත් එහෙම අපි ඒකෙම ඉඳලා නැහනේ අර කිව්වා වගේ මොකද්ද වෙන්නේ කාම සංකල්පන එනවා ඉතින් ඔන්න ඔය වගේ වාතාවරණයක් තියෙනවා එතකොට අපි ගත්තහම දවසෙන් වැඩිපුර භාවිතා කරලා තියෙන්නේ ඒත් මොකද්ද අර කාම සංකල්පනනේ මේ ව්‍යාපාද සංකල්පන අර වඩන්න ඕනේ නැති එක තමයි අපි වඩලා තියෙන්නේ. ඉතින් ඒක එන්න හේතුවක් තමයි අර නීවරණ මානසිකත්වයේ තුල ඉන්න එක. එහෙමනම් අන්න මේ නීවරණ කියන ධර්ම ටික නීවරණ ධර්ම යටපත් කරගන්න ඒක වැළකෙන්න යම් අවස්ථාවක් අපිට ආවනම් අන්න අපිට පැහැදිලි තෝතැන්නක් හැදෙනවා. ඒ කියන්නේ අපිට හොඳ පරිසරයක් හැදෙනවා. මොකක් කරන්නද? මෙන්න මේ අසා දැනගත් ධර්මය අර පිරිසිදුව මෙනෙහි කරන්න. ඒ කියන්නේ අර බාහිර කරදර බාධක වලින් තොරව මෙනෙහි කරන්න. අපි නිකන් ගමුකෝ මෙහෙම එකක්. අපිට දැන් ඕක මෙනෙහි කරගන්න අපි දමු මේ මහා කලබලකාරී මොකක් හරි මහා වැඩ ගොඩක් අස්සේ අපිට කරන්න පුළුවන්. අමාරුයිනේ නේ ටිකක් අමාරුයි. ඒතර අපි හිතමු මේ කරදර ටික පොඩ්ඩක් නැති වුණොත් බාහිර කරදර ටික. අපි දමු ගෙදර මොකක් හරි පාටියක් හරි ඉතින් මොකක් හරි ඔන්න මහා පිරිසක් ඇවිල්ලා ඉතින් ලොකු මේ සංගීත සංදර්ශනයක් වගේ ඉතින් DJ එකක් හරි මොකක් හරි සද්දෙට දාගෙන ඉතින් කට්ටිය නටනවා එහෙට යනවා මෙහෙට යනවා දැන් අපිට උතන පුළුවන් දෝක මෙනෙහි කර කර ඉන්න. පුළුවන් බැරි නෑ ඒ වුණාට ඊට වඩා ලේසි නේද ඒ වගේ කරදර බාධක නැතුව හුදකලා වෙච්ච තැනක එහෙමත් නැත්නම් අර කිසිම සද්දයක් බද්දයක් නැතුව මේ අපි කියන්නේ අර නිකන් නිවිච්ච ගතියක් තියෙන එහෙම තැනක අපිට ඊට වඩා ලේසිද නැද්ද ධර්මය මෙනෙහි කරන්න ඈ පහසුවක් තියෙනවානේ ඊළඟට අන්න ඒ වගේ මෙන්න මේ නීවරණත් එක්ක ඉද්දි අර වගේ කලබලකාරී මානසිකත්වයක ඉන්නේ. ඒ කියන්නේ වික්ෂිප්ත වෙච්ච මානසිකත්වයක ඉන්නේ. මොකද ඒක අපිට හොඳට පැහැදිලි වෙන තවත් තැන් තියෙනවා. අර මේ ත්‍රිවේද පරපාත්ත බමුණෙක් ඇවිල්ලා ඒ කියන්නේ මේ වේදේ ගැන හොඳට මේ ඉගෙනගෙන තියෙන හොඳට කටපාඩම් බමුණෙක් ඇවිල්ලා බුදුහාමුදුරෙන් අහනවා මේ සමහර වේද මන්ත්‍ර තියෙනවා මට හොඳට කටපාඩම්. ඒ කියන්නේ මේක ඉතින් කොයි වෙලාවත් අමතක වෙන්නේ නැහැ හොඳටම කටපාඩම් ඒවා. හැබැයි සමහර වෙලාවල් එනවා මේකත් අමතක වෙලා යනවා කියලා. ඊට පස්සේ ඒක ඇහුවාම බුදුහාමුදුරෝ කියනවා ඔය වේද මන්ත්‍ර මොකද්ද? උන්හිටි තැනුත් අහිමි වෙනවා මොකක්ින්දද? උන්හිටි තැනුත් මේ මතක නැති වෙනවා මොකක් නිසාද? මෙන්න මේ කාමච්ඡන්ද කියන එකම නීවරණය නිසා. ඊට පස්සේ ව්‍යාපාද කියන නීවරණය නිසා, තීන මිද්ද කියන නීවරණය නිසා, උද්ධච්ච කුක්කුච්ච කියන නීවරණය නිසා නේ. ඊට පස්සේ විචිකිච්ඡා කියන නීවරණ නිසා. එහෙනම් බුදුහාමුදුරේ එතන විස්තර කරන මෙන්න මේ නීවරණ ධර්ම තියෙනවා නම් උන් හිටි තැනුත් මතක නැති වෙනකොට මේ මන්තරයක් අමතක වෙන එක මහ දෙයක්ද කියලා අහනවා. ඉතින් එහෙනම් මෙන්න මේ නීවරණ ධර්මත් එක්කදී මේ කලබලකාරී ස්වභාවයක් තියෙනවා මේ මනස නිවනත් එක්ක වැසුණු ස්වභාවයක් තියෙනවා. ඉතින් මේක පිරිසිදු වුණොත් එහෙම අන්න අපිට පේනවා මේ ධර්මයේ මෙනෙහි කරන්න පුළුවන් හොඳ තෝතැන්නක් හැදෙනවා. පැහැදිලි නේද? ඉතින් ඔක තවත් උදාහරණ වලින් පෙන්නනවා. ඉතින් මේ මඩ සහිත වතුරක් කැළඹිලා තියෙද්දි ඒ පතුලේ මොකක් හරි තියෙනවා නම් වටිනා දෙයක්. අපි හිතමු පතුලේ මණිකක් තියෙනවා. මේ මණික පේනවද? දැන් මඩත් එක්ක කැළඹිලා තියෙද්දි. පේන්නේ නැහනේ නේ. ඉතින් මොකක් වෙන්න ඕනේද? පතුල දකින්න නම් මොකක් කරන්න ඕනේද? මේ මඩ සහිත ස්වභාවය නැති වෙන්න ඕනේ. දැන් මේ මඩ සහිත ස්වභාවය කොහොමද නැති කරන්නේ? ඈ? දැන් මේ මඩ අර මඩ තියනවා නම් අඩියේ මේක බොර වුණාට පස්සේ දැන් මේක කැළතුණාට පස්සේ මඩ මිශ්‍ර වෙනවනේ වතුරටනේ. මිශ්‍ර වෙලා දැන් පතුල පේන්නේ නැතුව යනවා. දැන් මේ පතුල පේන්න නම් ආයේ මේ වතුර ටික මොකක් වෙන්න ඕනේද? අර මඩ සහිත ස්වභාවය නැති වෙන්න ඕනේ. දැන් කොහොමද නැති කරන්නේ? ඈ? මේක නැති කරන්න මොකද්ද? අන්න හරි. මොකක් කරන්න ඕනේද? ඒක ඒ විදිහට තියන්න ඕනේ මඩ ටික මොකක් වෙනකන්ද? අර පහතට යනකන්. නැතුව අපිට වෙන ක්‍රමයකින් ඒක නැති කරන්න විදිහක් නැහැ. ඉතින් අන්න එහෙම තිබ්බට පස්සේ මොකද වෙන්නේ? අන්න මඩ ටික පහතට ගිහිල්ලා නැවතත් වතුර ටික මොකද වෙන්නේ? පෑදෙන්න ගන්නවා. පැහැදිලි නේද? ඉතින් ඔන්න ඔය වගේ මේ නීවරණ කියන ඒවා යටපත් කරන්න නම් යටපත් වෙන්න නම් මොකක් වෙන්න ඕනේද? අන්න අපි මේ මනස අර සෙලවෙන ස්වභාවයෙන්. එහෙමත් නැත්නම් මේ සෙලවෙන්නේ මොකෙන්ද? රාගෙන්, දේශයෙන්, මෝහෙන් තමයි මනස සෙලවෙන්නේ. මෙන්න මේ සෙලවෙන ස්වභාවයෙන් නතර කරගන්න රාගෙන්, දේශයෙන්, මෝහෙන් ක්‍රියාත්මක වෙන එක මොකක් කරන්න ඕනේද? අන්න නතර කරනවා ක්‍රියාත්මක නොකර ඉන්නවා. දැන් ක්‍රියාත්මක නොකර ඉද්දි මොකද්ද වෙන්නේ? අර මනසේ සෙලවෙන ස්වභාවය කියන එක නතර වෙනවානේ. අන්න මේක නතර වෙද්දි මොකද්ද වෙන්නේ? නීවරණ ටික මොකද වෙන්නේ? නීවරණ ටික යටපත් වෙනවා. අන්න නීවරණ ටික යටපත් වෙනවා කියන්නේ පැහැදිලි වතුර වගේ පතුල පේන්න ගන්නවා. පතුලේ දින මැණික. එහෙනම් මොකද්ද කරන්න පුළුවන් නීවරණ ටික යටපත් වුනහම අන්න අපිට පුළුවන් මේ අසා දැනගත්තු ධර්මය බොහොම පහසුවෙන් මෙනෙහි කරන්න හොඳ තෝතැන්නක් හැදෙනවා. මොකද බාහිර කරදර ටික ඔක්කොම ඉවත් වෙලා. එහෙනම් එතන ඉඳන් මෙනෙහි කරන ධර්මය මොකද වෙන්නේ? අර කාම භූමියේ ඉඳලා මෙනෙහි කරන එකට වැඩිය මහා බලවත් භාවයක් ගන්නවා. පැහැදිලි නේද? හරි. මෙන්න මේක කරන්න නම් අන්න අපි මේ චිත්ත නියාම වැඩ කරන විදිහටම තමයි මේකත් ක්‍රියාත්මක කරගන්නේ. දැන් අපි කොච්චර හිතුවත් හරි මං රාගෙන් දේශෙන් මොයෙන් හිතන්නේ කාම සංකල්පනා හිතන්නේ කියලා ඒව එනවනේ. ඉතින් මේ එන එක නතර කරගන්න අන්න උපක්‍රමයක් තියෙනවා. මොකද්ද? ඊට ප්‍රතිවිරුද්ධ එකක්. එහෙමත් නැත්නම් නෙක්ඛම්මා අදහසක් තියෙන, ඊළඟට අව්‍යාපාද අදහසක් තියෙන, ඊළඟට අවිහිංසා අදහසක් තියෙන දෙයක් අපි හිත හිත ඉන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? අර කාම සංකල්පනා කියන ඔය මිච්ඡා සංකප්ප ටික එන්න තියෙන ඉඩ මොකද වෙන්නේ? අන්න ඉඩ වහලා දානවා. එහෙනම් අපි කර්මස්ථානයේදී මොකද්ද කරන්නේ? අන්න කර්මස්ථාන සජ්ජායනෙදි කරනවා ඔන්න ඔය කියපු වැඩේ. මොකද්ද කරන්නේ? සවිතක්ත සවිචාර වඩනවා. ඒ කියන්නේ අර නෙක්කම්ම සංකල්පනා තියෙන, අව්‍යාපාද සංකල්පනා තියෙන, අහිංසා සංකල්පනා සහිත කර්මස්ථානයක් ගන්නවා. අරගෙන ඉවරලා ඒක සජ්ජායනා කරමින් වඩනවා. එතකොට මොකක්ද වෙන්නේ අපේ සිතුවිල්ල නිරන්තරයෙන් පවතින උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් අපි උත්සාහයෙන් ඊරියෙන් පවත්ත ගන්න මොකක් තුලද? අර කියපු සම්මා සංකප්ප තුල. පැහැදිලි නේද? එතකොට හැම කර්මස්ථානයකම තියෙන ඔන්න ඔය සම්මා සංකප්ප ටික ගැබ් වෙලා. ඉතින් මේක සජ්ජායනා කරද්දී දැන් අපිට හිතට කාරණා ගොඩක් වෙනවානේ. ස්වාමින් වහන්සේ සජ්ජායනා කරද්දී මොකද වෙන්නේ? අපි ඒක අහගෙන ඉන්නවා. එතකොට අපිට ඇහෙන්නෙත් ඒක. ඊළඟට මම අපි සජ්ජායනා කරනවා. අපි සජ්ජායනා කරද්දී අපි හිත මෙහෙවන්නේ මේ වචන පිට කරන්න ඊට අනුකූලව. ඊළඟට අපි සජ්ජායනා කරන එක අපිට ආයෙත් ඇහෙනවා. එහෙනම් අපි තවත් හිත මෙහෙවනවා මොකටද? ඒ කියපු කර්මස්ථානෙම ආයේ ඇහෙන්න. එතකොට අපේ හිත මෙන්න මේ කාම සංකල්පනාවලට ව්‍යාපාද සංකල්පනාවලට විහිංසා සංකල්පනාවලට යන්න තියෙන ඉඩ මොකද වෙන්නේ? අඩු වෙලා යනවා. පැහැදිලි නේද? ඉතින් මෙන්න මේක තමයි භාවිතා කරන ක්‍රමේ. දැන් මේක කරගෙන යද්දී ඒත් කිව්වට ලේසි නෑ මොකක් වෙනවද? කර්මස්ථානේ ඔහේ කියන බලදි හිත කොහෙද තියෙන්නේ? අන්න කොහේ හරි එකකට ගිහිල්ලා. ඉතින් මේක ඉතින් වළක්ව ගන්න ක්‍රමයක් නැහැ. මේක තමයි හිතේ ස්වභාවයනේ. දැන් හිත අපිට කැමතිසේ ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. හිත ඔන්න ඔය නියාම ධර්ම වලට අනුකූලව ඔය විදිහට ක්‍රියාත්මක වෙනවා. එහෙම ගියාම මොකද්ද කරන්න ඕනේ? එහෙම ගියාම හැබැයි අවස්ථාවක් එනව නේද දැනගන්න. ඇයි දැනගන්න අවස්ථාවක් එන්නේ හැම වෙලේම කර්මස්ථානය සජ්ජායනා වෙනවනේ. දැන් එකවරක් සජ්ජායනා කරනවා ඊට පස්සේ හිත කොහේ හරි යන්න පුළුවන්. ඊට පස්සේ හාම් ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ආය කර්මස්ථානයේ සජ්ජායනා කරද්දී අපිට ඒක ඇහෙනවනේ අන්න අපිට අවස්ථාවක් හම්බෙනවා හිත අරමුණට නගා ගන්න ඒ සවිතක්කේ තුලින්. හිත මොකටද නගා ගන්න ඕනේ? මෙන්න මේ නිවන් දැකීමේ අරමුණට. එහෙම නැත්නම් මේ සම්මා සංකප්පයට හිත නගා ගන්න අවස්ථාවක් හම්බෙනවා. අන්න එහෙනම් ඔහොම ඔහොම අයාලේ දුවන හිත යම් අවස්ථාවක මොකද වෙන්නේ? දැන් මේ වෙන පැත්තක යනවනේ මේ කර්මස්ථානයට එන්න ඕනේ කියන එක දැනගන්නවා. දැනගත්තු වෙලාවේ මොකද්ද කරන්න ඕනේ? ආයෙත් කර්මස්ථානයට හිත පිහිටනවා. පිහිටල වෙලා කර්මස්ථාන අධ්‍යයනා කරන් යනවා. ඉතින් ඕක අපි පුරුදු පුහුණු කරගෙන කරගෙන යද්දි මොකක් වෙනවද? දැන් හිත වෙනේමට යන එක අඩු වෙලා යනවා. අඩු වෙලා කියලා මොකක් වෙනවද? කර්මස්ථානයේ හිත පිහිටන එක වැඩි වෙනවා. ඉතින් එහෙම වෙන්න වෙන්න මොකද වෙන්නේ? අපි හිතමු දැන් කර්මස්ථානයේ හිත පිහිටන එක මුළු කාලය ගත්තාම අපි හිතමු පැයක් විතර. දැන් පැයකින් ගත්තාම පැය භාගයකට වඩා. ඒ කියන්නේ පැය භාගේ භාගේ බෙදලා නෙමෙයි. මුළු පැය ඇතුළත අපි සම්පූර්ණ වශයෙන් කර්මස්ථානයේ කොච්චර වෙලා හිටියද කියලා බැලුවොත් පැය භාගයකට වඩා ඉඳලා නම්. ඊට පස්සේ හිත මේ වෙනත් සංකල්පනා වලට ඔය මිච්ඡා සංකප්ප වලට ගිහිල්ලා තියෙන ප්‍රමාණය පැය භාගයට වඩා අඩු නම් අන්න එයා මෙන්න මේ කාම සංකල්පනා එන භූමියෙන් අර 150ට වැඩිය වැඩි වෙලානේ අනිත් පැත්තට. ඒ කියන්නේ කාමයන්ගේ නික්මෙන පැත්තට වැඩි වෙලා. එහෙනම් ඒ භූමියෙන් යම් පොඩ්ඩක් හරි අනිත් පැත්තට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාත්මක වීම වැඩි වෙද්දී අන්න තවදුරටත් නෙක්කම්ම සංකල්පනා වැඩෙද්දී කාම සංකල්පනා ප්‍රහීන වෙලා ඔය කියපු සංකල්පනා අඩු වෙලා අඩු වෙලා අන්න Tamanට ඒක දැනෙන අවස්ථාවක් වෙනවා. මොකද්ද මේ කාම සංකල්පනා ක්‍රියාත්මක කරනවා නම් ව්‍යාපාද විහිංසා සංකල්පනා ක්‍රියාත්මක කරනවා නම් අපි උත්සාහයෙන් වීරයෙන් වඩන්න ඕනේ ඒවා. ඇයි අවිද්‍යාව පත්‍ය සංකාර කරලා නේද ඒව හදන්න ඕනේ. දැන් නෙක්ඛම්ම සංකල්පනා වඩනවා කියන්නේ මොකද්ද? අමුතෙන් අවිද්‍යාව පත්‍ය සංකාර නෙමෙයිනේ. අවිද්‍යාව පත්‍ය සංකාර නොකර ඉන්නවා. ඉතින් එතනදී කුසල මූලයක් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක වෙහෙසක් නෙමෙයි. හැබැයි රාගෙන් දේශයෙන් මොහෙන් ක්‍රියාත්මක වෙනවනේ ඒක වෙහෙසක්. එහෙනම් එන්නේ වෙහෙස නිමීම තුල. එහෙමත් නැත්නම් ඒ කියපු වැඩේ නැවත්වුවාම අපිට දැනෙන විවේකයක් නේ. ඇයිද මේ අபிසංකාර කර කර ඉඳපු නැවතුනහම විවේකයක් හට ගන්නවා. එහෙනම් මේ සිතට සාන්තියක් ඇති වෙනවා. චිත්ත විවේකයක් හට ගන්නවා. ඒ තුලින් මොකද වෙන්නේ? හිත සැහැල්ලු වෙනවා. හිත සැහැල්ලු වුණාම කය මොකද වෙන්නේ? කයත් සැහැල්ලු වෙනවා. ඉතින් අර චිත්ත පස්සද්දි කාය පස්සද්දි නැగిලා එනවා. මේ හිතේ සැහැල්ලු ස්වභාවයක් දැනෙනවා. කයේ සැහැල්ලු ස්වභාවයක් දැනෙන්න ගන්නවා. ඇයි අර ගිනි ටික ටික නිමෙනවානේ. ඉතින් තව දුරටත් ඕක අඩු වෙලා යද්දි මෙන්න මේ නෙක්කම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා තව තවත් වැඩෙන්න ගන්නවා. කර්මස්ථානයේ හිත වැඩිපුර පිහිටන්න ගද්දී. ඉතින් ඔන්න ඔහම අවස්ථාවකදී අන්න මේ විවේකයේ තුලින් හට ගන්නව මොකද්ද? Tamanට හිතට සතුටක් හට ගන්නවා. දැන් මේ සතුට උනේ රූප බල්ලවත්, ශබ්ද අහලවත්, ගඳ සුවඳ විඳලවත්, රස විඳලවත්, මේ ස්පර්ශ විඳලවත් එහෙම ක්‍රමයකට නෙමෙයි. ඒවා පරිහරණය කරලා නෙමෙයි. කොහොමද සතුටක් ඇති උනේ හිතට? ඒවැයෙන් නික්මිලා. පැහැදිලි නේද? ඉතින් මේක අත්දැකීමක් තුළින් ලබන්න. දැන් මේ දවස් තුනක් කර්මස්ථාන වැඩුවා. ඉතින් මේ ආකාරයට වඩාගෙන ගියා නම් Tamanට ඉතින් අත්දැකීමක් ඇති. හිත ගිනි ගත්තද තවදුරටත් නිවුණද කියන එක. Tamanටම අත්දැකීමක් තියෙනවනේ එහෙනම් හිත යම් නිවීමකටපත් වුණා නම් ඒ නිවීමේ ශාන්තිය Tamanගේ ශරීරයට දැනෙන මට්ටමට උනත් ක්‍රියාත්මක වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඒ විවේකයේ තුලින් හටගන්නවා මේ හිතට සතුටක් හටගන්නවා. ඊළඟට ඒකත් එක්කම කයට මොකද්ද වෙන්නේ? අන්න කයටත් හටගන්නවා සුඛයක්. ඒ කියන්නේ මේ කයට මේ සැපක් දැනෙන්න ගන්නවා සුඛයක් දැනෙන්න ගන්නවා. ඉතින් කයේදී බර දාහ ගති නිවිලා ඒ තුලින් අර සිසිලසක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය අවස්ථා වලටපත් වෙනවා. දැන් ඔය අවස්ථාවටපත් වුණා ඕකට ප්‍රථම දැහන කියලා කියනවා. ඉතින් ඔය අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? නීවරණ ටික මොකක් වෙලාද? යටපත් වෙලානේ. ඒ කියන්නේ නීවරණ ටික සමත වෙලා තියෙන්නේ. නේ? එතකොට නීවරණ සමත වුණාම ඔන්න ඔය අවස්ථාව අපිට හොඳ අවස්ථාව මොකේද මේ අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරන්න. ඇයි මේක මෙනෙහි කිරීම තුලින් තමයි මාර්ගයේ වැඩෙන්නේ ඵල පූර්ණේ වෙන්නේ. මොකද ඒ හැර වෙන එකක් කියලා නැහැ. එහෙනම් මේක ආසේවිතාය බහුලීගතය කරන්න අපිට හොඳ තෝතැන්නක් හම්බ වෙනවා. එහෙනම් ඔන්න ඔය නීවරණ සමත වුණාම නැගෙන මානසිකත්වය. අන්න සුද්ධ මානසිකත්වයක් නැගෙනවා. ඒ තුල ඉඳලා මොකක් කරන්න ඕනේද එහෙනම්? ඒක ලැබුණාම ඒකේ ඒකෙදි මොකද්ද කරන්න ඕනේ? අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරන්න ඕනේ. ඉතින් අනිච්ච දුක්ඛානත් අමුතුවෙන් අරගෙන මෙනෙහි කරන්න දෙයක් නැහැ. මොකද අපි මේ සජ්ජායනා කරන සියලුම කර්මස්ථානවල තියෙන්නේ මොකද්ද? අනිච්ච දුක්ඛ අනාත්ත. එහෙනම් ඒ ඒ වගේ தත්වයකටපත් වුණා නම් මේ නීවරණ වලින් තොර මානසිකත්වයක් ආවහම අන්න සුද්ධ මානසිකත්වයක් හම්බ වෙනවා. එතනදිත් මොකද්ද කරන්න ඕනේ එහෙනම්? අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරන එක. එහෙමත් නැත්නම් කර්මස්ථාන සජ්ජායනා කරන එක. සවිතක්ක සවිචාර තමයි වඩන්න තියෙන්නේ. පැහැදිලි ඉන්නේ? හරි. එතකොට අන්න එතෙන්ට ආවහම එතකොට අර ප්‍රීතිය සුඛය ඒක විඳ විඳ ඉතින් ඒක ආස්වාද කර කර ඉන්න නෙමෙයි තියෙන්නේ නේ. පැහැදිලිද? ඒක හම්බෙන්නේ කොහොමද? අර වඩන මාර්ගයේ ප්‍රතිඵලයක් විදියට හම්බෙනවා. ඒ හම්බෙච්ච එක මේ ආස්වාදයෙන් අරගෙන ඉවරලා ඒකට බැඳිලා ඉන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ඉන්න පුළුවන් වෙයිද? ඉන්න හම්බෙන්නේ ආයේ මොකද වෙන්නේ? කාම භූමියට වැටෙනවා. ඇයි වැටෙන්නේ? ඇයි ආයේ රාග ක්‍රියාත්මක කරන්න ගත්තනේ නේ. ඉතින් මේ ප්‍රථම දැහැනේ ස්වභාවයක් තියෙනවා රාගය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ සැරිසරන්නේ නැහැ. දැන් කාම සංකල්පනාවත් ඒවයි සැරිසරන්න යන්නේ නැහැ. ඉතින් මෙන්න මේ සැරිසරන්න යන්නේ නැහැ. හැබැයි අපිට ඒවා තීන බව දැනගන්න පුළුවන්ද බැරිද? තීන බව දැනගන්න පුළුවන්. ප්‍රීතිය දැනෙනවා, සුඛය දැනෙනවා. ඉතින් ඒ දේවල් තීන බව දැනගන්න එකයි ඒක සුඛාස්වාදනය කරනවා කියන එකයි කාරණා දෙකක්. ඉතින් එතනදී ඒක කරන්න ගියාම බලන්න ගියාම ඉතින් එතනින් ආයේ පහළට වැටෙනවා. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? සවිතක්ක සවිචාර වඩන එක. ඒ කියන්නේ මේ කර්මස්ථාන වඩන එක. කර්මස්ථාන වඩන්නේ ඇයි? අන්න අපේ අරමුණ තියෙන්න ඕනේ කොහෙටද? නිවන් දකින්න. පැහැදිලිනේ? ඕක තමයි දුටු නිවනට හිත තියාගන්නවා කියන්නේ. ඒ කියන්නේ මේ නිවන් දකින්න එක තමයි අපේ අරමුණ. අන්න ඒ අරමුණ තියාගෙන ඒ අරමුණ දිහාවට ගමන් කරන ක්‍රමය තමයි මේ කර්මස්ථාන වඩන එක. එහෙනම් කර්මස්ථාන වඩන එකේ මූලික අරමුණ වෙන්න ඕනේ මේ නිවන් දකින්න තියෙන අවශ්‍යතාවය. එහෙම නැත්නම් කෙලෙස් ප්‍රහාණය කළ යුතුයි කියන අදහස තියෙන්න ඕනේ. පැහැදිලිනේ. අන්න ඒකට තමයි අපි කර්මස්ථාන වඩන්නේ. ඉතින් ඔහොමම ක්‍රමක්‍රමයෙන් යද්දී තවදුරටත් ඉතින් අර තියෙන නීවරණ පහක් යටපත් වුණාට අවිද්‍යා නීවරණය කියලා නීවරණයක් තියෙනවා. ඒක තවදුරටත් අනිත් දැහන් වලට යද්දී යද්දී ඒකත් ප්‍රහීන වෙලා යනවා. ඉතින් ඒ ටික සම්පූර්ණ වශයෙන් ප්‍රහීන වුණ අවස්ථාවක් ආවොත් එහෙම අන්න සම්පූර්ණ සුද්ධ මානසිකත්වයක් හම් වෙනවා අපිට මේ ධර්මයේ මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් ඒක හතරවෙනි දැහැනේ ස්වභාවයක්. අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැති තලයක්. එතකොට අන්න ඒ වගේ අවස්ථාවක හිටියාම අපිට තවදුරටත් මහත් පහසුවක් හම්බ වෙනවා මොකක් කරන්නද? මෙන්න මේ ධර්මය මෙනෙහි කරගන්න. එහෙනම් මේ සුද්ධ මානසිකත්වයක ඉඳගෙන මෙන්න මේ අනිච්ච දුක්ඛානත්ත වඩද්දී ඒ තුලින් නැගෙන ප්‍රඥාව මහා බලවත් කාම භූමියේ ඉඳන් මෙනෙහි කරනවට වඩා. එතකොට ඒ තුලින් මොකද්ද වෙන්නේ? අර කෙලෙස් ප්‍රහාණය වෙන මට්ටම වැඩිපුර ප්‍රහාණය වීමක් සිද්ධ වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ආයෙ එතනින් පල්ලමට ආවත් එහෙම නැත්නම් ආයෙ කාම භූමියට ආවත් එයාගේ අර පෙර තරම් කෙලෙස් ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඕකේ තියෙන ප්‍රමාණයත් එක්ක අපිට මනින්න යද්දී දැන් ඊට වඩා අද අඩුයිද කියලා එහෙම මනින්න ටිකක් අපහසුයිනේ. සමහරලාට තියෙන්න පුළුවන්. හැබැයි අපිට දිගු කාලයක් ගත්තාම දැන් ඕකත් උදාහරණයකින් පෙන්වනවා අර මේ වැය වැය කියන ආයුධය දන්නවනේ අර මේ පොල්ලි එහෙම සුද්ධ කරන්න ගන්න ඉතින් වැය ඔය පස් සුද්ධ කරන්න විවිධ දේවල් වලට ගන්නවා. ඉතින් මේක කාලය පාවිච්චි කරාම මොකද වෙන්නේ? අර මිට ගෙවිලා ඉවරලා ඒක තනි එක්කෙනේ පාවිච්චි කරාම එයාගේ අතේ හැඩයට මිට ගෙවෙනවා. ඒ ඇයි එහෙම වෙන්නේ? අර එකම තැනින් අල්ලගෙන ඒ විදිහට ක්‍රියාත්මක කරද්දී. හැබැයි මේක සිද්ධ වෙන්න අපි හිතමු අවුරුදු 3ක් විතර යනවා කියලා. දැන් අවුරුදු 3ක් විතර ගියාට පස්සේ තමයි මේක පේන්න ගන්නෙ. එතකොට හැබැයි මේක එක දවසින් දවස බැලුවොත් එහෙම වෙනසක් දකින්න පුළුවන්ද මිටේ? ගෙවිලා තියෙන ප්‍රමාණය. එහෙම දකින්න බෑ. හැබැයි අවුරුදු 3කින් ඒ தත්ත්වයට ආවා නම් අවුරුදු 3 හැම දවසකම පොඩ්ඩක් හරි ගෙවිලා තියෙනවද නැද්ද? පොඩ්ඩක් හරි ගෙවිලා තියෙනවා. අන්න ඒ වගේ මේ භාවනා වඩන එක තුලින් අපිට ඒ අවස්ථාවේ දකින්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි ලොකු කාල පරාසයක් අරගෙන බැලුවාම එහෙම නැත්නම් මේ බණ දහම් අහලා මේ මාර්ගේ වඩාගෙන යද්දී අවුරුද්දක් ඇතුළත කාලය බැලුවාම අන්න Tamanටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් Tamanගේ කෙලෙස් මට්ටම අඩු වෙලාද නැද්ද ඔන්න ඕක Tamanට මිතින් බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අර වගේ ලොකු කාලයක් ගත්තම අපිට තේරෙනවා නම් අඩු වෙලා කියලා. එහෙනම් ඒ කාලය ඇතුළත අපි දරපු උත්සාහය වීරේ ප්‍රතිඵලයක් තියෙනවානේ. අන්න එහෙනම් ඒකම කරගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. පැහැදිලි නේද? ඉතින් අන්න ඒක නිසා මෙන්න මේ මේ විදිහට තමයි මේ කර්මස්ථානයක් වඩද්දී ඒ තුලින්පත් වෙන්නේ මේ සමතයකටපත් වෙනවා නීවරණ ටික නීවරණ සමත වුණාම අපිට මේ ධර්මතාවය මෙනෙහි කරන්න පුළුවන් හොඳ තෝතැන්නක් හැදෙනවා ඉතින් එතනදි මෙනෙහි කරද්දී අර මහා විශාල ප්‍රමාණයකින් කෙලෙස් ප්‍රහීන වෙන්න ලොකු බලපෑමක් වෙනවා. මොකද අර මනසේ තියෙන සුද්ධ මානසිකත්වය නිසා. පැහැදිලි නේද? එතකොට ඔන්න ඔය හැම අවස්ථාවකම කෙලෙස් ප්‍රහීන වෙගෙන යනවා. එතකොට දැන් දැහැනකට ගිහිල්ලා නැතුව අපි වැඩුවත් මොකද වෙන්නේ? ඒත් ප්‍රහීන වෙනවා. මොකද ඒ අවස්ථාවේදී අපි ඉන්නේ දැහැන් මානසිකත්වයක. ඒ කියන්නේ මොකද්ද? දැන් අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කරන වෙලාවක රාග දේශ මොහ ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. එතකොට මේ මොහොතේ හරි අපි රාගෙන් දේශයෙන් මොහෙන් මිදලා ඉන්නවා. එහෙනම් රාගක්කය, දේශක්කය, මෝහයක් කියන එක නිවනනේ. එහෙමනේ නිවන අර්ථ දක්වන්නේ. හැබැයි ඒක අපිට අර ලොකු ශක්තියක් විදිහට එහෙමත් නැත්නම් අර මේ සාමාන්‍යයෙන් දැනෙන මට්ටමකට එන්නේ නැත්තේ ඇයි? ඒ ෂණයක හිටියට ඊළඟ ෂණේ ආයෙත් මොකද වෙන්නේ? අන්න කාම භූමියට බහිනවා. ඉතින් ඒක නිසා ඒක Tamanට දැනෙන මට්ටමකට එන්නේ නැහැ. ඒතකොට කාම භූමිය ඉක්මවා යන මට්ටමකට අර නෙක්කම්ම සංකල්පනා වැඩුණම තමයි ඒක Tamanට දැනෙන මට්ටමකට පත් වෙන්නේ. පැහැදිලි නේද? ඉතින් ඔන්න ඔය ක්‍රමයට තමයි මේ නිවන් මාර්ගය වඩන්න තියෙන්නේ. ඕකේ හතරවෙනි දැහැනට යනකම් වඩන්න පුළුවන්. එතනදී අන්න සම්මා සමාධිය විස්තර කරනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි දැහැන් කියලා. ඉතින් ඔය කියපු ආකාරයට සම්මා දිට්ඨියටපත් වෙලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් අර වාචා කම්මන්ත ආජීව වායාම සති කියන ටික පූර්ණේ කරගෙන සමාධියට ආවහම අන්න සමාධිය පූර්ණ වෙච්ච ස්වභාවයක් තියෙනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි දැහැන්. ඉතින් මෙතෙන්ට ආවහම සම්මා ඥාන සම්මා විමුක්ති මොකද වෙන්නේ? ලැබෙනවා. සම්මා ඥාන සම්මා විමුක්ති කියන්නේ මේ මගඵල පූර්ණේ කරන අවස්ථාවන්. එහෙමත් නැත්නම් කෙලෙස් සහ මුලින් ප්‍රහීන වෙලා යන අවස්ථාවන් වලට. ඉතින් ඔන්න ඔක හම් වෙලා අවසානයේ මොකද වෙන්නේ? අන්න අංග 10ම පූර්ණ වෙච්ච අරිහතුන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඉතින් ඕක තමයි නිවනයි නිවන් මාර්ගයයි. ඉතින් මෙන්න මේ වඩන කර්මස්ථාන භාවනාව තුළින් නිවන් මාර්ගය වැඩෙන්නේ කොහොමද කියන එක තමයි ටිකක් පැහැදිලි කරලා දුන්නේ. සමහර අවස්ථාවල මේ නැගුණු ප්‍රශ්න කීපයකට ඉතින් පොදුවේ උත්තරයක් වශයෙන්. අපි දැන් මේ කතා කරපු ටිකේ ඇතුළත දැන් ඉස්සරහදී දවස් කිහිපයක් තියෙනවා. ඉතින් කොටස කොටස සාකච්ඡා කරමු. මේ කතා කරපු ටික ඇතුළත ඒ කියන්නේ මොකද්ද මේ බණ දහම සහ මූලික දහම් අවබෝධය සහ මේ කර්මස්ථාන භාවනාව තුළින් මේ මාර්ගයේ වැඩිම පිළිබඳ මොනවා හරි ගැටලු තියෙනවා නම් අපි පොඩි වෙලාවක් අරගෙන අහලා ඒ ටික පොඩ්ඩක් මේ සාකච්ඡා කරලා විසඳගමු. ඔව් දැන් කර්මස්ථාන භාවනාවේ වෙන්නේ දැන් පොදුවේ අපේ තියෙන ක්‍රියාත්මක වෙන කෙලෙස් ගත්තොත් එහෙම අපි දැන් විවිධ ක්‍රමවලට විස්තර කරනවානේ රාග දේශ මොහ කියලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ තව විදියකට අපිට ගන්න පුළුවන් මේ සංයෝජන වලින් දස සංයෝජන වලින්. එතකොට සංයෝජන 10ක් තියෙනවා. ඒක ඉතින් මූලික තුන ප්‍රහීන වෙලා තියෙන්න ඕනේ. ඉතින් භාවනාවක් කරන්න ඊළඟට කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන ඊතුරු සංයෝජන ප්‍රහීන කරන එක තමයි භාවනාවෙන් කරන්නේ. එතකොට කෙලස් කියලා ගත්තාම ඔන්න ওই ටික තමයි ප්‍රහීන වෙලා යන්නේ. එතකොට දැන් ඕක දැන් පොදුවේ දැන් ඕවට වැටෙනවානේ අපි දැන් හිතමු කෙනෙකුට තියෙනවා විශේෂ වෙච්ච මොකක් හරි කෙලෙසක් අපි හිතමු මේ මොකක් හරි අපිදම මේ නාට්‍ය බලන එක. දැන් එයා මේ දේවල් මොකක් දැනගත්තා නාට්‍ය බලන්නම ඕනේ. දැන් ඒක ගමුකෝ. එතකොට ඒකත් ක්ලේශයක් ක්‍රියාත්මක වෙන ස්වභාවයක්. ඊළඟට දැන් හැබැයි අපි මෙතන එක කර්මස්ථානයකවත් ඕක අරන් වඩන්නේ නැහැ නේ. ඒ කියන්නේ නාට්‍යයක් බලන එක අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියලා එහෙම වඩන්නේ නැහැ. හැබැයි මොකක්ද වඩන්නේ? අන්න රූප අනිච්චයි දුක්ඛයි අනාත්තයි. ඊළඟට ශබ්ද අනිච්චයි දුක්ඛයි අනාත්තයි. ඉතින් රූප ශබ්ද වලින් නාට්‍ය අහුවෙලාද නැද්ද? අහුවෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ පොදුවේ යම්කිසි ක්‍රමයකට අරගෙන තමයි කර්මස්ථාන හදලා තියෙන්නේ, සකස් කරලා තියෙන්නේ. එතකොට මේ එක කර්මස්ථානයක ගත්තාම ඔය කියපු මුළු කෙලෙස් ප්‍රමාණයන් ක්‍රියාත්මක වෙන ඔක්කොම වපසරිය අනිවාර්යෙන් අහුවෙලා තියෙනවා. පොඩ්ඩක්වත් අතහැරෙන්නේ නැහැ. එතකොට මේ මුළු ප්‍රමාණයම අරගෙන තමයි මේ අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියලා වඩන්නේ. කියන්නේ ප්‍රകൃතිය වඩනවා. ඒක වඩද්දි මොකද වෙන්නේ? ඒක වැඩෙන ප්‍රමාණයට කෙලෙස් ප්‍රමාණයන් ප්‍රහීන වෙලා යනවා. එතකොට එක එක්කෙනාගේ යම් යම් ප්‍රමාණ ඉවත් වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ ගැලවිලා යන්න පුළුවන් ආයෙ නොනැගෙන මට්ටමටම. හැබැයි සමහර වෙලාවකට තියෙන්න පුළුවන් අර විශේෂ වෙච්ච මොකක් හරි ක්ලේශයන්. ඒ කියන්නේ අපි බැඳිච්ච සමහර තැන් තියෙන්න පුළුවන්. ඒක ටිකක් අතහැරගන්න අමාරු. දැන් මේ විදිහට කොච්චර පොදු වැටුව වැඩුවත් මේ Tamanට ඒක ප්‍රහීන කරගන්න බෑ. අන්න ඒවට තියෙන විශේෂ ක්‍රම. ඒ කියන්නේ වෙනත් ක්‍රම රටාවන් තියෙනවා සහ විශේෂ කර්මස්ථාන තියෙනවා. ඉතින් ඒ වගේ මොනවා හරි තියෙනවනේ ඉතින් සමහර වෙලාවට වෙන වෙනම මේ කතා කරන්න. එතකොට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මම නිකන් පොදුවේ ටිකක් විස්තර කරලා දෙන්නම්. දැන් අපි හිතමු මොකක් හරි දැන් මේ ශරීරය ගැන තමන් එක්ක තමන්ගේ ශරීරය ගැන උඩඟු වෙලා ඉන්නවා. ඒ කියන්නේ මේක මොකක් හරි එහෙම වෙන්නේ සාමාන්‍ය ඉතින් ලස්සන කෙනෙක් දැන් ලස්සනයි කියලා නේ. එහෙමත් නැත්නම් මොකක් හරි අනිත් අය ලස්සනයි කියනවා සුදුයි කියනවා. ඉතින් ওই මොකක් හරි එකකට තමන්ගේ ශරීරය ගැන අන්න තමන් ටිකක් අර ආඩම්බරෙන් ඉන්න උඩඟු වෙලා ඉන්නවා. එහෙම නැත්නම් අපි ගමු කෙනෙක් තව කෙනෙක් ගැන ලොකු ඇල්මකින් ඉන්නවා. දැන් ඒක කොච්චර රූපේ නැති එකක් කිව්වත් ඒක දකිද්දි තමන්ට මේ ආස්වාද නැගෙනවා මේක අතහැර ගන්න බෑ මේ වගේ එකක ඉන්නවනම්. අපි හිතුව නැත්තම් පොදුවේ ගත්තත් පිරිමියට කාන්තාව ගැන කාන්තාවට පිරිමිය ගැන. ඉතින් ওই වගේ එකක් තියෙනවනේ දැන් ඒවට විශේෂ වශයෙන් වශයෙන් දීපු ක්‍රම තියෙනවා. ඉතින් එකක් තමයි දැන් මේ බැඳෙන්නේ මොකේද කියලා බලන්න කියලා විස්තර කරපු ක්‍රමය. දැන් අපි මේ යමකට බැඳෙනවා නම් බැඳෙන්නේ මොකේද? දැන් මේ gediya පිටින් තියෙන එකට නෙමෙයි. දැන් මේකේ සමහර කොටසකට. දැන් ඕක තමයි කියන්නේ නිමිති, අනුනිමිති, ව්‍යංජන, අනුව්‍යංජන කියලා විස්තර කරනවා. ඉතින් මෙන්න මේ විදිහට විස්තර කරද්දී අපි මේක බෙදලා බැලුවාම අන්න මේකේ ගණ්ඩ හරයක් තියනවාද කියලා අන්න පැහැදිලි වෙනවා. අපි හිතමු දැන් කොණ්ඩේ ලස්සනයි කියලා කොණ්ඩේට බැඳිලා ඉන්න. දැන් කොණ්ඩේ නම් ලස්සන කොණ්ඩේ කපලා දුන්නොත් එහෙම අතර දුන්නොත් මේක අරන් යනවද? නෑනේ නේ. එහෙනම් ඇත්තටම කොණ්ඩේද හොඳයි කියලා තියෙන්නේ. දැන් මේක අතර දුන්නොත් එහෙම මේක විසික් කරලා දායිනේ. ඇයි මේ කපපු කොණ්ඩයක් අපි කවදා තියාගන්නේ නෑනේ. ඒක බැහැර කළ යුතු කුණු විදිහට තමයි දකින්නේ. ඊළඟට ওই විදිහට ඉතින් ගත්තාම ඔක්කොම විස්තර කරන්න අවශ්‍ය නෑ. මොන කොටස ගලවලා බැලුවත් ඒකේ තියෙන එකක් නෙමෙයි. එහෙනම් මේ එකතු වෙලා ආපු එකට මුලා දෘෂ්ටියකින් බැඳිලා. ඉතින් ওই විදිහට බෙදලා බලන්නත් පුළුවන්. ඊළඟට ආයෙ බලන්න පුළුවන්. දැන් මෙන්න මේ යම්කිසි සංකතයක් තියෙනවා නම් දැන් ওই කයක් කියන්නේ ශරීරයක් කියන්නේ නේ රූපයක් කියන්නේ මේ ඔක්කොම සංකත. ඉතින් මේ විදිහට නිර්මාණය වෙච්ච ඒවා විද්‍යාපත්‍ය සංකාරය කරලා නිර්මාණය වෙච්ච ඒවා. ඉතින් මේවා මොන ධර්මද? ಜಾති ධර්මනේ. ඇයි මේක මෙන්න මේ ආකාරයට පහළ වෙච්ච එකක්. ಜಾති ධර්මයක්. ඊළඟට මේක ජරා ධර්මයක්. ජරාවට පත් වෙනවා. මේක මරණයටපත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ජරා මරණයටපත් වෙන එකක් තමයි මෙන්න මේ කය කියන්නේ. එහෙනම් අන්න ඒ මට්ටමට දාලා අපි මෙන්න මේ වගේ කයක් දකිදී ආස්වාදයක් නැගෙනවා නම් අන්න අපිට මෙනෙහි කරන්න පුළුවන් කර්මස්ථානයක් තියෙනවා. මේක ජරා මරණ පොදියක් නේ කියලා. දැන් එහෙම මෙනෙහි කරද්දි මොකද්ද වෙන්නේ? අන්න බලාගෙන ඉද්දි ඔය කියපු ආස්වාදේ ප්‍රහීන වෙලා යනවා අඩු වෙලා යනවා. ඒ මෙනෙහි කරන ක්‍රමයක් එක්ක. ඊළඟට තවත් ඒ වගේ කාමයන්ගේ ආදීන වැඩිපුර මෙනෙහි වෙන කර්මස්ථානයක් තමයි තුච්ච වූ නින්දිත වූ කියලා අර කියපු අර විශේෂ වචන දාලානේ අපි අර පහත් කොට සලකනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඊළඟට තවත් එකක් තමයි දැන් එහෙම කයක් පිළිබඳ එහෙම හැඟීමක් දැනීමක් තියෙනවනේ. ඉතින් අපිට තවත් ක්‍රමයක් තියෙනවා. එහෙම දැක්කහම එහෙම ආස්වාදයක් නැගෙනවා නම් කෙලින්ම අපිට මෙනෙහි කරන්න පුළුවන් මේක දෙතිස් කුණප කොට්ටාස යන්නේ කියලා. ඉතින් එහෙම හිතපු ගමන් මොකද වෙන්නේ? අපේ අර නැගිච්ච ආස්වාදේ මොකද වෙන්නේ? තවදුරට අර නැගෙනව නෙමෙයි ඒක බැහැලා යනවා. නිරෝධ වෙලා යනවා. ඉතින් මේ දේවල් තියෙන්නේ ඇත්තටම මෙන්න මේ ධර්ම න්‍යාය වටහාගත්තු කෙනෙකුට. දැන් මේක වටහා ගන්න නැතුව ඕක කරාට හරියන්නේ නැහැ. පැහැදිලි නේද? ඉතින් ඕක දෙපැත්ත හරියට තෝරගන්න ඕනේ. ඒ කියන්නේ මූලික ධර්ම න්‍යාය දැකපු කෙනෙකුට තමයි ඔය කියපු ක්‍රමවේදයන් ටික තියෙන්නේ. එහෙම නැතුව මේ මූලික ධර්ම න්‍යාය දකින්න නැතුව මේ කය කුණු ගොඩක් දෙතිස් කුණ පයි ඔය කොහෙ කොයි ආකාරයට බෙදලා බැලුවත් ඉතින් නිවන් දකින්නේ නම් නෑ එහෙනම් ඉතින් අර මිනි කපන අය තමයි ඔක්කොටම කලින් නිවන් දකින්න ඕනේ ඉතින් කොටස් වලට බෙදලා මේ මනසින් විතරක් නෙවෙයි නේ ඇත්තට බෙදලා බලනවානේ කපලා කොටලා ඉතින් ඒගොල්ලෝ නිවන් දකින්න ඕනේ ඊළඟට අර දොස්තරලා ටික මොකද කරන්න ඕනේ අර පශ්චාත් මරණ පරීක්ෂණ එහෙම කරන නේ ඉතින් සෙන්ටිමීටරේට එක එක ගණන් වලට කපනවානේ මුළු ශරීරයම ඉතින් ඒ කපලා බලන අය ඔක්කොටම කලින් නිවන් දකින්න ඕනේ ඉතින් ඒක නිසා අර මූලික අවබෝධයේ සහිතව අන්නේ ප්‍රහීන කරගන්න බැරි යම් කිසි අර තදින් බැඳිච්ච ක්ලේශයක් තියෙනවනේ ඒක ප්‍රහීන කරගන්න ඔය වගේ ක්‍රම භාවිතා කරන්න පුළුවන්. ඒ වගේ විශේෂ කර්මස්ථානක් තියෙනවා. ඉතින් ඔය වගේ මේ පොදු එකක් තමයි මම විස්තර කරේ. ඒ අවස්ථාව අනුකූලව එහෙම පොඩ්ඩක් වෙන වෙනම තියෙනවා නම් පොඩ්ඩක් මේ කතා කරන්න ඊට අනුකූල වෙච්ච උපදේශක් හරි ඒ අදාළ කර්මස්ථානයක් හරි ඒ අවශ්‍ය පැත්තක් ඉතින් පෙන්වලා දෙන්න පුළුවන්. හොඳයි තව මොනවා හරි ගැටලු තියෙනවද? Oh. Oh. Oh. ඔව්. නෑ ඒ ක්‍රමය ඇත්තට ඒක මේ වැරදි ක්‍රමයක්. මොකද දැන් මෙතන ඇහුවේ මං අනිත් අයටත් ඇහෙන්න කියන්නම්. දැන් අපි කර්මස්ථානේ වඩාගෙන යද්දි මොකද වෙන්නේ අපේ හිත වෙන දේවල් වලට යනවනේ වෙන අරමුණු ඔස්සේ මේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙතනදී ඇහුවේ දැන් එහෙම ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව තදින් ඒ කියන්නේ උත්සාහ වීරය දාලා කොහොම හරි කර්මස්ථානයේ තියාගෙන යන්න උත්සාහ කරනවා. එහෙම උත්සාහ කරද්දී අර හිතරත් බරගතියක් දැනෙනවා මේ ශරීරයටත් මහා වෙහෙසකාරී ස්වභාවයක් දැනෙනවා කියන එක. ඉතින් ඇත්තට ඒ ක්‍රමේ හරි ක්‍රමයක් නෙමෙයි මේක වැරදි ක්‍රමයක්. අපි දැන් මේ හිත කියන එක අපිට එහෙම නවත්තන්න බෑනේ. දැන් අපි ධර්ම න්‍යායක් විදිහටම දැනගන්නවා මේ හිත ක්‍රියාත්මක වෙනවා මේ විදිහට. අපි මේ කැමති දේ අපිට හිතන්න බෑ. ඒක ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. නමුත් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා මොකද්ද? මෙන්න මේ කර්මස්ථාන වලදී හිත කර්මස්ථානේ පිහිටනවා අපි. පිහිටුවට නමුත් හිත කොහේ හරි වෙන වෙන දේවල් හිතාගෙන වෙන වෙන පැත්තකට යන්න පුළුවන්. හැබැයි ඔහොම ගිහිල්ලා යම් අවස්ථාවක අපිට එනවනේ මේ මෙන්න මෙහෙම ගියානේ කියලා. ඔන්න ඔය දැනගත් වෙලාවට මොකද කරන්නේ? දැනගත් වෙලාවට ආයේ කර්මස්ථානෙට හිත ගේනවා. ඕක තමයි කරන්න තියෙන්නේ. එහෙම නැතුව අපිට බලෙන් උත්සාහයෙන් වීරය නවත්තන්න ගියාට නවත්තන්න බෑ. එතකොට අර දැඩි උත්සාහයක් වීරයක් දාලා මේක කරන්න බෑ. එතකොට උත්සාහය වීරය අතහැරලා තමයි මෙන්න මේ කටයුත්ත කරගෙන යන්නේ. ඒ කියන්නේ උත්සාහයෙන් වීරයෙන් කරන්නේ රාගදේශ මොහ ක්‍රියාත්මක කරන එකනේ. උත්සාහයෙන් වීරයෙන් කරන එක නතර කරනවා. නතර කරාම තමයි අර නිදහස් මානසිකත්වයකින් තමයි මේ දැහන් වඩන වැඩේ. එහෙම නැත්නම් භාවනා වඩන එක කරන්න ඕනේ. ඔය වගේ අර තද කරගෙන හිර කරගෙන එහෙම කරන්න බෑ. එතකොට අර කියපු විදිහට ක්‍රියාත්මක වෙද්දී ඒ කියන්නේ අපි දැන් මනස කොහේ හරි ගියාම වෙන වෙන දේවල් හිතී හිතී ගියාම අපි දැනගෙන ඉවරලා ඒක ආයේ කර්මස්ථානයට ගත්තාම අන්න ඒක අපිට ප්‍රැක්ටිස් එකක් වෙනවනේ ඊළඟට ඊළඟ අවස්ථාවේදී ඊට වඩා සමහර වෙලාවට කලින් අපිට ගන්න පුළුවන් ඊට පස්සේ ඕමම ප්‍රැක්ටිස් කරද්දී ඒක අත්දැකීම් තුලින්ම ලබන්න පුළුවන් ප්‍රැක්ටිස් කරද්දී මොකද වෙන්නේ අන්න මොකක් හරි වෙනත් සිතුවිල්ලකට යන්න හදද්දි මෙහෙමත් නැත්නම් යන්න ඒක මතක් වෙද්දිම මතක් වුණ ගාම අන්න තමන්ගේ හිත පිහිටනවා මේ දැන් වෙන එකක්නේ හිතෙන්න යන්නේ. වෙන ගන්න හිතෙන්නේ. ඒක පස්සේ යන්නනේ යන්නේ කියලා. අන්න කෙලින් මොකද කරන්නේ? එතනින් නැවතුව කර්මස්ථානයට ආවා. එහෙනම් ඊළඟට අවස්ථාවක් එනවා Tamanට මේ සිතුවිල්ල එනවා විතරයි. ඒක පස්සේ යන්නේ නැහැ. යන්න නැතුව ආයෙ කර්මස්ථානයට හිත ගේන්න පුළුවන්. ඉතින් ඔන්නෝග ওই විදිහට මේ පුරුදු පුහුණු කරගෙන යද්දි යද්දි ඒක එන්න එන්න පුරුදු වෙනවා. ඒක අවස්ථාවක් කරාම මේකෙන් ආభాෂයක් ලැබෙනවා ඊළඟ අවස්ථාවට. එහෙම එහෙම ක්‍රියාත්මක කරගෙන කරගෙන යද්දි අන්න Tamanට කර්මස්ථානෙන් එළියට හිත යවන්න නැතුව තියාගන්න පුළුවන් අවස්ථාවකටපත් වෙනවා. ඉතින් ওই විදිහට තමයි කරන්න ඕනේ. මොකද පොඩ්ඩක් හරියටම ඇහුන්නේ නැහැ මම. පොඩ්ඩක් හයියෙන් කියන්න ඇහුන්නේ නැහැ. ඔව්. ඔව්. ඔව් තව දුරටත් හිත හිත යනවා. ඔව්. ඔව්. ඇත්තට දැන් එහෙම ගියාම දැන් සමහරලාට හිත දැන් වෙන වෙන එකක ගියාම ඊට පස්සේ ඒක දැනගත්තට පස්සේ ඊට පස්සේ හිතනවා මොකද්ද? ආ මගේ හිත මෙහෙම ගිහිල්ලානේ අපරාධේ මං කර්මස්ථාන වැඩිවෙත් නැහැ මෙහෙම මෙහෙම ගිහිල්ලානේ කියලා. එතකොට ඒ ටිකත් මොකද වෙලා තියෙන්නේ? කර්මස්ථාන වැඩිලා නේ තවත් වෙන වෙන ටිකක් හිතලා ඒකෙන් තව තව තවත් යන්න පුළුවන්. එහෙනම් මෙහෙම දැනගත්තු ගමන් මොකද්ද කරන්න ඕනේ? අපි මේ අපරාධනේ මෙහෙම මගේ හිත ගියානේ ඒව මුකුත් හිතන්න නෙමෙයි දැනගත්තු ගමන් ආයෙ මොකද්ද කරන්න ඕනේ? එලිම කර්මස්ථානයට එන්න ඇවිල්ල ඉවරලා ඒක ආ ඒක හිත පිහිටවල ඉවරලා ඒක සජ්ජායනා කරගෙන ඉතින් ශ්‍රවණය කරගෙන ඒ ටික ක්‍රියාත්මක කරන් යන්න එහෙම දැනගත්තාම ඒක ගැන මෙහෙම ගියානේ කකා හිත හිත ඉන්න දෙයක් නෑ මොකද ඒක තමයි මනසේ ස්වභාවය ඉතින් හිතේ ස්වභාවය ඒක අපිට බලක්වන්න ක්‍රමයක් නෑ ඒක අපිට පුරුදු පුහුණු කරත හැකි ඔන්න ඔය කියපු ක්‍රමයට ඊට පස්සේ අන්න සිතට ඕනේ හිත හිත ඉන්න නිදි ඔන්න සවිතක්ක සවිචාරයක් තියෙන ඔන්න දැන් හිත හිත ඉන්න පුළුවන් සවිතක්ක සවිචාරය ඉතින් ඒක වෙන එකකට යද්දි ඒකෙන් ආයෙ දැනගත්තට පස්සේ ආයෙ සවිතක්ක සවජාලයට ගේනවා. ඕක තමයි ඉතින් කරගෙන යන්න තියෙන්නේ. හොඳයි තව මොනවා හරි තේනවද නැත්නම් අපි සාකච්ඡාව නතර කරමු. ඔව්. දැන් ඕක සාමාන්‍යයෙන් තියෙන මේ ප්‍රධානම ප්‍රශ්නයක් තමයි කර්මස්ථාන වඩද්දි මේ නිදිමත එන එක නේ. නිින්ද යන එක. ඉතින් ඕකට ප්‍රධාන හේතුව තමයි ඉතින් අපි S2 වහගෙන පුරුදු වෙලා තින්නේ මොකටද? නිදාගන්නනේ නේ. ඇස් දෙක වහගෙන වෙනේම කරලා නැහැ නේ. ඉතින් ඇස් දෙක වහගෙන පුරුදු වෙලා තියෙන්නේ නිදාගන්න. එතකොට දැන් අපි දන්නවනේ අපිට මේ කරදර බාධා ගණන් මනම් මොනවා මොනවා හරි තියෙද්දි නිින්ද යන්නේ නැහැ නේ වැඩියනේ. පොඩ්ඩක් නිදහසේ ඉද්දි නේද හොඳට නිින්ද යන්නේ. සාමාන්‍ය ඒකනේ ක්‍රමේ. ඉතින් ඔගේ දෙපැත්ත තියෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය ක්‍රමේ ඕක. ඉතින් මේ කර්මස්ථාන වඩද්දි මොකද වෙන්නේ? රාගෙන් දේශයෙන් මොහෙන් හිත නිදහස් වෙලා අර නිදහස් මානසිකත්වයකට එද්දිම අපිට සුවයක් එද්දිම මොකද වෙන්නේ? ඇස් දෙකත් අහගෙන ඉන්නේ සුවයත් එක්ක මොකද වෙන්නේ? නින්දර යන එක ඉතින් ස්වභාවයෙන් සිද්ධ වෙන දෙයක්. එහෙනම් එතනදී අපි කරන්න ඕනේ දැන් ඒක පුරුද්දක් විදිහට කරගෙන ගියොත් එහෙම අපිට කාලයක් ඇද්දි ඉතින් ඕක මගේ අරගන්න බැරුව යනවා. එහෙනම් මුල් අවස්ථාවේම ඕක කඩා ගන්න ඕනේ. ඉතින් නින්ද යද්දී ඕක මුල් අවස්ථාවල ඉතින් මේක දැහනක් වඩාගද්දී තියෙන අපහසුතාවයක් ඉතින් පස්සේ ওই අපහසුතාව ඇති වෙන්නේ ලොකුවට සමහර වෙලාවට ඉතින් වෙනත් බාහිර සාධක මත ඇති වෙන්න පුළුවන්. දැන් අපි හරියට රෑ නිින්දක් ලබලා හිටියේ නැත්තම් උදේට ඉතින් කර්මස්ථාන වලදී ඉතින් නිින්ද යන්න පුළුවන්. මොකද ඒක සාමාන්‍ය ස්වභාවයෙන් වෙන එකක්. මොකද මේ කයේ පැවැත්මට අවශ්‍ය දෙයන්නේ. ඉතින් හරියට නිදාගෙන හිටිය නැත්නම් එහෙම වෙනවා. ඊළඟට ආහාර ටිකක් වැඩි පුරගත්තා නම් ඒත් නිින්ද යන්න තියෙන හැකියාව වැඩි. ඉතින් මේ දේවල් අපිට උපක්‍රමයෙන් වළක්ව ගන්න පුළුවන්. ටිකක් ආහාර පමණට විතරක් අරගෙන අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. ටිකක් අඩු කරන්න පුළුවන්. ඊළඟට ටිකක් වැඩිපුර වතුර පාවිච්චි කරන්න පුළුවන් වතුර බොන්න පුළුවන් නේ වැඩිපුර වතුර පානය කරාම ඒකෙන් යම්කිසි වැලකීමක් වෙනවා ඊළඟ එක තමයි එහෙම නිදිමතක් එනවා නම් අපිට ඇස් අරින්න පුළුවන්. දැන් ඇස් ඇරියා කියලා භාවනාවට බාධාවක් නෙමෙයි. දැන් රාග දේශ මොහ වලින් තමයි භාවනාවට බාධාවක් වෙන්නේ. ඉතින් ඇස් ඇරියා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද මේ හතර දැහන් වඩ දැහැගෙන මේ හතර ඉරියව්වෙම දැන් සක්මන් කරන්නේ ඇස් වහගෙන නෙමෙයිනේ නේ. ඉතින් සක්මන් කර කරත් භාවනාව වඩන්න පුළුවන්. එහෙනම් ඇස් ඇරගෙන හිටිය කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේ ඇස් අරින්න පුළුවන්. දැන් ඇස් වහගෙන හිටියොත් වැඩියෙන් නිින්ද යන්නේ නැහැ. ඊළඟට ඇස් අඩවන් කරන් ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ Tamanට මේ අඩි දෙකක් තුනක් ඉස්සරහට පේන පමණකට ඇස් අඩවන් කරන් ඉන්න පුළුවන්. ඊළඟ එක තමයි කර්මස්ථාන සජ්ජායනා කරන එක. දැන් සජ්ජායනාව නැවතිලා සමහරලාට හිතින් විතරක් මෙනෙහි කරන්න ගත්තාම නිින්ද යන්න තියෙන සම්භාවිතාව ටිකක් වැඩි. එතකොට තමන් ඒක සජ්ජායනා කරනවා නම් ඊළඟට ස්වාමීන් වහන්සේ කර්මස්ථාන දෙද්දී ඒක නිකන් අහන් ඉන්නේ තමන් හිතින් සජ්ජායනා කරනවා. ස්වාමීන් වහන්සේ එක්කම හිතින් සජ්ජායනා කරනවා. ඊට පස්සේ ඒක වුණා තමන් හඬ ඇහෙන්න සජ්ජායනා කරනවා. එතකොට ඒක තුලින් ප්‍රබෝධයක් එනවනේ. ඒකෙනුත් නිදිමත මේ අඩු කරගෙන මේ කර්මස්ථාන වඩන්න පහසුවක් වෙනවා. ඊළඟට අපහසුම නම් පොඩ්ඩක් නැගිටලා ගිහිල්ලා ඉතින් මූණ පොඩ්ඩක් හොදගෙන ඇවිල්ලා ඒ විදිහට බලන්න ඕනේ. ඊළඟට ඒත් නිින්ද යන සම්භාවිතාවක් තියෙනවනේ. ඉතින් සක්මන් කර කර පොඩි වෙලාවක් ඉතින් භාවනා වඩලා ආයෙ ඇවිල්ලා වාඩි වෙලා ඒ විදිහට අර මුලදිම මේ නිදිමත එනවා කියන එක පොඩ්ඩක් කඩා ගන්න ඕනේ. නැත්නම් ඒක ඉස්සරහට යද්දී ඒක පුරුද්දක් වුණොත් එහෙම දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ඉතින් ඔහොම එකක් ඇතිවීම සාමාන්‍ය ස්වභාවිකයි. ඒක මේ නැති එකක් නෙමෙයි. ඒක සාමාන්‍ය වෙන එකක්. ওই විදිහට උපක්‍රමයකින් වළක්ව ගන්න පුළුවන්. ඈ? ඔව්. ඔව්. ඔව් දැන් ඔව් දැන් මෙහෙමයි දැන් අපි ඉරියව් මාරු කරාට දැන් අපේ සමාධිය කියන්නේ මොකද්ද? මෙන්න මේ සමයට ඇදී ඉන්නවා. සමය කියන්නේ මොකද්ද? මේ නිවන් දකින්න තියෙන ධර්මතා. ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත. ප්‍රകൃතිය පිළිබඳ ඥානය. එතකොට දැන් ඉරියව් මාර කිරීමේදී රාගදේශ මොහයක් ක්‍රියාත්මක වෙන්නේ ඒක නිසා මේ මේ කියන සමාධිය කැඩෙන්නේ නැහැ. එතකොට ඉරියව් මොකක් හරි ඇඟේ පතේ අමාරුකමක් තියෙනවා නම් හිරිවැටීමක් තියෙනවා. ඉතින් ඉරියව් මාරු කරා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒකෙදි කර්මස්ථානයත් එක්ක ඉන්නවා අපි ඉරියව් මාරු කරනවා. ඉරියව් මාරු කරන්න අපි මෙහෙවන්නේ මේ කාය සංකාරනේ. ඉතින් ඒක රාගදේශ මොහ එක්ක ක්‍රියාත්මක කරන එකක් නෙමෙයි. ඔව්. ඔව්. ඔව්. නෑ දැන් ඔව්. දැන් මුලදී එහෙම එකක් හිතෙන්න පුළුවන්. නමුත් මේ සමාධිය කියන්නේ හිත එකම අරමුණක තියන් ඉන්න එක නෙමෙයිනේ. අපි මේ රාග දේශ මොහ ප්‍රහීන වුණාම ඒක තමයි සම්මා සමාධිය කියන්නේ. එතකොට ඒක අපි මේ කය වෙනස් කරන්න මේ අතපය හොලවන්න අපි සිතුවිලි ක්‍රියාත්මක කරන එක රාග දේශ මොහ වලින් ක්‍රියාත්මක වෙන එකක් නෙමෙයිනේ. අපි එහෙම වැඩ කරන්නේ නෙවෙයි මේ කය රිදෙන එක පොඩ්ඩක් වළක්ව ගන්න, හිරි වැටිච්ච එකක් වළක්ව ගන්න කරන වැඩක් විතරයි. ඒක නිසා ඒකෙන් එහෙම සමාධියට බාධාක් වෙන්නේ නැහැ. මේක ඉතින් ඒ විදිහට හදාගෙන ආයෙත් කර්මස්ථාන සජ්ජායනා කරගෙන යන්න පුළුවන්. ඔව්. රාගදේශ මොහ ක්‍රියාත්මක වෙන්නේ නැතුව තියාගන්න ඕනේ. හොඳයි එහෙනම් අපි මේ වෙලාවත් හරි නිසා මේ <laughs> සාකච්ඡාව නතර කරමු. ඊළඟට හෙට දවසේ සහ ඒ විදිහට ඉස්සරහදී මේ තව ප්‍රශ්න තියෙනවා සාකච්ඡා කරමු. ඒ අතර අර මොනවා හරි විශේෂ ප්‍රශ්න තියෙනවා නම් ඉතින් ඔය කාලවල ඒ ඉඳ ලැබෙන විදිහට ධම්ම ගෲප් එකේ ඉන්න අයත් එක්ක සාකච්ඡා කරලා විසඳගෙන ඉස්සරහට යමු. හොඳයි එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි.